අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා සම්බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සත් අනුසයාති රාගානුසයං පටිඝානුසයං දිඨානුසයං විචිකිච්ඡානුසයං මානානුසයං භවරාගානුසයං අවිජ්ජානුසයං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් මේ ගුණුවට පොකුරට අහුරට පෙන්නන මේ සත්‍ය අනුසේ ධර්ම පිළිබඳව ශක්ති ප්‍රමාණේ වටහා ගන්න උත්සාහ කරන අවස්ථාවක් භාවනා කරන පිරිසක් වශයෙන් ඉස්සෙල්ලාම අපි ඒක සූතමේ වශයෙන් නැත්නම් අසුවිරු ඥාන වශයෙන් නැත්නම් පොතේ දැනුම වශයෙන් ලබාගෙන අපි උත්සාහ කරන්නේ ඒක කොහොමද අපේ චින්තන රටාව නැත්නම් චින්තාමේ වශයෙන් නැත්නම් ණය විපස්සනාවට ආකාර පරිවිතක්කයට දාලා ඒක ගැළපෙනවද ඔය කියන විදිය අපිට ප්‍රෝජනයක් වෙනවද ඔය කියන විදියට කියලා චින්තාමය වශයෙන් තේරුම් අරගෙන ඊට පස්සේ භාවනාමය වශයෙන් ක්‍රියාවත් කිරීමටයි. ඉතින් ඒක අනුව ඒ අනුව අපි පසුගිය දවස්වල ඒ රාගානුසය පිළිබඳව, පටිඝානුසය පිළිබඳව, දිඨානුසය පිළිබඳව යම් ප්‍රමාණයකට කරුණු කාරණා ඉල්ල කරගත්තා, ඉදිරිපත් කරගත්තා. අපි ගිය ධර්මදේශන වාරයේදී මේ දිඨානුසය පිළිබඳව දිට්ඨි වශයෙන් අපි අල්ලා ගන්න දේවල් කොහොමද අනුසය වශයෙන් තැම්පත් වෙලා ඒවට අපිට මතුමත්ෙදී අපේ ඍජු අත්දැකීමට බාධා කරන්නේ අවබෝධයට බාධා කරන්නේ අවබෝධය මුහා කරන්නේ අවබෝධයට අවකන්නාඩි දාන්නේ කියන එක තේරුම් ගනිමින් හිටියේ. ඒක සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් සරුවචනාංශයේ තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට දැනුවත් කිරීම කරනවා අර කියන සුත අනුග්‍රහිතේ වාසේ සාකච්ඡා අනුග්‍රහිතේ වාසේ නැත්නම් චිත්ත භාවනා අනුග්‍රහිතේ වාසේ එහෙම නැත්නම් මේ භාවනාමේ වාසේ ඒ සඳහා ඒ දිට්ඨි කියන අපි ගත්තේ ඒ වකට පැවතිච්ච යම් යම් දිට්ඨි ජාල සරුවචනසේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් සම්පූර්ණ විචාර කරලා මේ ශාස්ත්‍රයට ආපු අයට අවශ්‍ය කරන ඒ දිට්ඨි කපන ක්‍රමය පෙන්ලා දීලා තියෙනවා. ඒකෙදී බුදුජානන්සේ ඒ ඊයේ කරපු දේශනාවට සම්පින්දනයක් වශයෙන් කියනවනම් ඒ ජත්ඡන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා රජ කෙනෙකුට හිතිලා තියෙනවා Tamange මංගලාස්ති රාජයා රාජාංගණේ තියලා ಜಾති අන්ද හත් දෙනෙකුට එවිල්ලා ඒ ඇතා අවබෝධ කරන්න හැටි බලන්න. ඉතින් ಜಾති අන්ද කියන උප්පත්ති මන්දයෝ ඒ නිසා යාට පේන්නේ නැහැ ඇතා සම්පූර්ණයෙන්. ඉතින් යාට දෙන ක්‍රමයේ හැටියට හොඳටම කකුල අහුවෙච්ච එකනා රාජිකේ යථාගේ තියෙන වටිනාකම තමයි එයා මේ අනික්යත්වයේ කලබල වෙන්නේ රජෙක් පිටත ගන්න තරම් බොහොම කීකරුයි. ඉතින් කවුරු ඇවිල්ලා ඇඟට ගෑවත් උන් අනික්යත්වයේ ගහන්නේ කලබල කරන්නේ. ඉතින් කකුල අත ගත්ත එක්කන එයා Taman දන්න විදිහට කියනවලු මෝල් ගහක් වගේ මේ වංගෙඩියක් වගේ කියලා. ඉතින් හොඳට අත ගාලා වටේ අත ගගා එයා තව කෙනෙකුට කියනවලු මේ අන්දයා ඊට කලින් ගෙදර දොරේ ගත කරද්දී වංගෙඩි අත ගාලා පුරුදුනේ නිසා කකුල් දෙක අල්ලපු මිනිසයා අන්ධයා මේ කකුල් දෙක ඇතා කියන්නේ මෝල් ගහ වංගෙඩියක් කියලා කියනවලු. වලිගය අල්ලගත්ත එක්කනා කොස්සක් කියලා කියනවලු. හොඬේ අල්ලගත්ත එක්කනා පුවක් ගහක් කියලා කියනවලු. මේ කන් දෙක අල්ලගත්ත එක්කනා කුල්ලක් වගේ කියනවලු. බඩ අතගාපු එක්කනා ගලක් වගේ කියලා කියනවලු. ඉතින් මේ විවිධ ආකාරයෙන් අර ඇත්තටම අත්දකපු දේ අත්ගාලා ගත්ත දේ එයා ඊට පස්සේ ඇතාගෙන තව කෙනෙකුට කිව්වොත් රචනයක් කකුල් දෙක අල්ලපු එකන මොන වගේ දෙයක් ලියාවිද? වලිගය අල්ලපු එකන මොන දෙයක් ලියාවිද? කන් දෙක අල්ලපු එකන මොන වගේ දෙයක් ලියාවිද? ඉතින් ඒක දැකලා රජ්ජුරෝ හරි විහිළුවටපත් වෙලා තියෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. අපි කවදාකවත් කිසිම දෙක සමස්තය දකින්නේ අපි දකින්න එක පැත්තයි. ඒකට කියනවා දෘෂ්ටි කෝණ කියලා, පැතිකඩ කියලා, ඒ දැකපු පැත්ත මං දැකපු දේ මං අතගාපු දේ කියලා ඒ අනුව තමයි අපි අනිත් පැත්තෙන් බලපෑකනත් එක රණ්ඩු කරනවා. පිටිපස්සෙන් බලපෑකනට ඉස්සරහින් බලපෑකන රණ්ඩු කරනවා. ඉතින් පොට්ට මිනිසෙක් ඇහුවලු ඇස් තියෙන මිනිසෙකෙන් කිරි කොහමද අනේ කියලා. ඊට පස්සේ කිරි නිකන් කොකා වගේ කිව්වලු. කොකා කොහොමද කියලා. ඊට පස්සේ කිව්වලු මෙහෙම කරලා බෙල්ල නමලා කොකාගේ බෙල්ල මෙහෙම අනේ එහෙමනම් කිරි බොනකොට බෙල්ල උගුරේ පැටලෙනවා ඇති නේද කියලා ඇහුවා. අද ලෝකේ තියෙන ජනමාධ්‍ය ඔච්චරයි. කිසිම දවසක මේකේ සත්‍යයක් නැහැ. පත්‍ර විකුණ ගන්න ප්‍රවෘත්ති හදන ලෝකයක් තමයි අද අපිව මෙහෙවන්නේ. ඉස්සර තිබුණේ ඔකට කට කතා විතරයි. ඉස්සර තිබුණේ සම්පප්පලාප විතරයි. දැන් තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ. ඉතින් ඒක නිසා ඕනම දෙයක් ඒ පැත්ත මේ පැත්ත හරවන්න පුළුවන්. හිට්ලර් තමයි කිව්වේ ඕනම දෙයක් මිනිස්සුයෙකුට ඕනම බොරුවක් දවසට 20 සැරයක් කිව්වොත් ඒකේ මිනිස්සු පිළිගන්නවා. 20 සැරයක් පේන්න දෙන්න ඕනේ. 20 සැරයක් දකින්න දෙන්න ඕනේ. 20 සැරයක් කියන්න ඕනේ. ඇත්ත වගේ කියන්න ඕනේ හැබැයි. අතේ පැලෙන්න කියන්න ඕනේ. කියපු ගමන් ඒ ඕන දෙයක් පිළිගන්න. කාටර කිව්වොත් මේ මිනිස්සු මරන්න ඕනේ කියලා ඕනේ අහිංසකයෙකුට එකයි දෙකයි තුනයි නැවත නැති කියවට හැරලා බලනකොට මරණත් ඉවරයි. ඒකට බ්‍රේන් වොෂ් කියලා කියනවා. ඒක තමයි යුද හමුදාවේ කරන ප්‍රධානම දේ. ඒ විධානය ආවට පස්සේ අම්මට හරි කමන්නේ තියන්න ඕන. එච්චරයි. වෙන මොනවක්වත් කරන්න බෑ. හිට්ලර් කොච්චර දක්ෂ වුණාද කියනවනම් යුද්ධේ පරදින බව දැනගෙන ඒ අවසාන නියෝගය එළියට තිබුණා මට මාව මරලා මාව පුච්චලා කෑලි පේන්නේ නැත්නම්ටපත් කිරුවට පස්සේ තමයි යාගේ දෙවෙන්නට මැරෙන්න ඉඩ දුන්නේ. මොකද දැක්කනම් එම හතුරා මේ මිනියට කරදර කරනවා. මාව මරලා පුච්චලා මගේ මිනිහ අඳුර ගන්න බැරි තරමට විනාශ කරාට පස්සේ උඹට පුළුවන් උඹ සීද වෙනස ගන්න. එචී මේ දෙවන්නා හිට්ලර් මැරුවත් තමන් මරාගන් මරාගත්තේ මේ විධානයට යටත් වෙලා. අපි අහුවෙලා තියෙන අපි මේ වැඩ කරන හැටි දිහා බලනකොට කාගේ විධානයටද මේ වැඩ කරන්නේ කියලා අපිට මේක පාරට එක එක දේවල් වලට කේන්ති නැහැටි. එක පාරට එක එක දේවල් වලට ප්‍රේම කරන හැටි. එක පාරට එක එක දේවල් ගණන් නොගෙන නැටි බලනකොට ඒ ඈත ඉඳලා කීයක යන්න හදනේ පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා. එයාට තේරෙන්නේ නැහැ. පිටින්දල බලන මනසට පේනවා මෙයා ස්වරූපේම තමයි කියලා. ඉතින් ඒක දිගටම පවත්තන්න අපි කොච්චර අයිතිවාසිකම් ඉල්ලනවද මගේ මෝඩකම මට පවත්තන්න දෙන්න ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඔකනේ නන්දමාලිනී කියන්නේ. ඔක්කොම නන්දමාලිලා තමයි. අපි ඉල්ලන්නේ මගේ හීනේ අදින මගේ ජීවිතය අතට යන්න එන්නවා. බුදුචානන්සේ කියන ඔන්න බලාගෙනයි එන්න එපා. ඔබ වහන්සේ බුදුරණ ඔබ වහන්සේ පැත්ත කරලා නිකන් ඉන්න. මට අරින්න මගේ පිස්සු කෙලින්න. මගේ හීනේ දකින්න ඉඩ අරින්න. ඉතින් හැම කෙනාම තත්ත්ව වෙලා තක්කු මුක්කු වෙලා මේ මට දෙන්න මගේ පිස්සුව කෙලින්ද මට දෙන්න හීනේ මම ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඒක ප්‍රසිද්ධ සින්දු. මම නිකන් මේ බනට හදලා කියනවා නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ තුදේ ඉඳලා හැන්ද යනකම් ඕක තමයි කියන සින්දුව. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ එන්න එපා. මගේ වැඩවලට අත තියන්න එන්න එපා. ඉතින් පුදුමාකාර වෛරයක් තියෙන සත්‍ය ප්‍රකාශ කරන එකත් ඒක. මොකද එයා අහලා හෝ කල්පනා කරලා හෝ භාවනා කරලා සමස්තය දැකලා කතා කරන්නේ. ඉතින් ඒක විතර බය වෙන දෙයක් ඇත්තේ නැහැ අර ආංශික දැනුමක් තියෙන කෙනා. මම මේ අත ගහලා කියන්නේ අලිය වංගෙඩියක් වගේ. ඉතින් ඉවංශා කිව්වොත් මම මේ බොරුද කියන්නේ. අහන්න රජුරුවන්ගේ. මම මේ අත ගහලා කියන්නේ වංගෙඩියක්. එහෙම නැත්නම් කොස්සක් වගේ. එහෙම නැත්නම් කුවක් ගහක් වගේ. මරෙන්න හදනවා. ඉතින් අර ඇස් තියෙන මනුස්සයර පේනවා. අනේ මේ මෝඩකමක තකතිරුකමක ඇහැටි කිය. ඉතින් ඒකට හොඳ ලස්සන කතාවක් ඒ බුරුමේ මේ ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානවල තියෙනවා මේ වප්ප ස්වාමින් වහන්සේ අපේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම කියනකොට දෙවෙනි ස්වාමින් වහන්සේ තමන් වහන්සේට වෙච්ච සිද්ධිය විස්තර කරනවා පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝපි පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝපි නපස්සන්ති කියලා ලස්සන මේ ප්‍රාසේ සහිත ගාතාවක් දේශනා කළා තිනවා වප්ප තේර ගාතාවල. උන්වහන්සේ කියන්නේ ਸਰුවචනාසේ ඉස්සල්ලාම වතාවට සමස්තය දැක්කට පස්සේ ਸਰුවච වුණාට පස්සේ සියල්ල දක්නා සියල්ල ඥානෙපත් වුණාට පස්සේ සුමාන ගාන පයින් ගියා මේ පස්වක මහණු හම්බෙන්නේ. බණ ටික කියන්නේ. යනකොට ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? ඔය සමන ගෞතමයාට වැඩකාරයෝ නැතුව ඉන්න පුරුදු නැහැ. ඔයා රාජකීය පවුල. ඔය එන්නේ අපේ පස්සේ නංගෙන් වැඩ ගන්න. එයා දුෂ්කර ක්‍රියා කරනවා අපි උදව් කරනවා. මේ බලන්න කාලා තර වෙලා උන්ට ඇඟ හදාගෙන දැන් අපි ළඟට එනවා අපි එක්කෙනෙක්වත් යන්න ඕනේ උපස්ථාන කරන්න. රජපෞල නිසා වතුර එකක් තියමු කැමති නම් කකුල් දෙක හොදාගත්තා වයි. ආසන පනවන්න ඕනේ. පෙරගමන් කරන්න ඕනේ පාත්‍රය ගන්න ඕනේ සිවුරු ගන්න ඕනේ කියලා කතිකාවතක් කරගත්ත බව හිතන මේ පොඩි මෑණියොත් දන්න. එනකොට කතිකාවතක් කරගත්ත අපි පස්තනා යන්නේ නැහැ කියලා. සරුවචනංශේ ගිහිල්ලා වාඩි වෙනකොට ඒගොල්ලන්ට කතිකාවේ ඉන්න බැරි වුණා. එක්කෙනෙක් ඇවිල්ලා කුල් දෙක හේතුවා. එක්කෙනෙක් පාත්‍රය ගත්තා. එක්කෙනෙක් කාසින සුදුරෙද්දක් කෙලෙව්වා. ඉතින් ඔක්කොමලා වාඩි වුණාට පස්සේ සරුවචනංශේ මේ පස්සක මහණුන්ට කියලා තියෙනවා. ඇවැත්නි මට හිතෙනවා ඕගොල්ලෝ කැමති නම් ධර්මයක් දේශනා කරන්න. ඉතින් පස් දිනාම කිව්වලු මචං භාෂාවෙන් ආවුසෝ ඔයාගේ බණ අහන්න මොකද්ද ඔයාගේ අපේ වෙනස? අපි ඔක්කොම එකට භාවනා කරපු කට්ටිය දැන් ඔයා ආවුසෝ වාදෙන් කතා කරේ සරුවචන් වහන්සේට. ඊට සරුවචන්සේ නැවත අවධාරණයෙන් කියලා තියෙනවා. කොච්චර දුරක් පයින් ආපු කෙනාට මේ සමස්තය දැකලා මේ අලියා වංගෙඩියක් වගේ කියන පස් දිනාට බණ කියන්න ඇවිල්ලා තියෙනවා. දෙවෙනි සැරේටත් කියලා තියෙනවා ඔබතුමා වෙනුවෙන් කණ යොමු කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඔය අපි දෙන්නම එක සිගරට් එක දිගට කඩාන බීපු කට්ටියනේ. මොකටද යෝආර තුන්වෙනි සැරේට සර්වචනanse කියලා තියෙනවා. අහුම්කම් දෙන්න මං කියන දේ අහන්න. අහලා නැහැ. ඊට පස්සේ බුරුමේ පඬිස්වාංශ කියනවා සර්වචනanse ටෙක්නික් එක මාරු කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මම කවදා හරි ඔයගොල්ලොත් එක්ක අවුරුදු 6කට කිට්ටු කාලයක් ඉඳලා තිනවා. මම යමක් දන්නවා මං කියන්නේ අහන්න වාඩි වෙන්න කියලා වචනයක්වත් කියලා තියෙනවා කියලා. ඒතර පස්සේ නම් මූණේ මූණ බලාගත්තලු මේ මිනිස්සයා කවදාහකවත් කියාපාන කෙනෙක් නෙවෙයි. අද ඇයි කියලා ඊට පස්සේ සර්වචර්ච ඇහුවලු. මම මෙතෙක් කල් ඕගොල්ලොත් එක්ක ඇසුරු කරනකොට මං කවදාහකවත් ඕගොල්ලන්ට යමක් කියන්න ගියේ නෑ. අද මම ඔබ ඔයගොල්ලන්ට තුන් සැරයක් දැන් කිව්වා. ඇයි ඒ කියලා. ඒතර සරුවඥාන්සේ මුත්‍ර දීලා තියෙනවා මම එදා කිව්වේ නැත්තේ දැකපු නැති නිසා. මම අද කියන්නේ දැක්ක නිසා. සත්‍ය කියන්න ඕන කෙනා අපේ ගෙදරට ඇවිල්ලා තට්ටු කරලා කියන්න ගියත් අපි කියනවා පොඩ්ඩක් ඉන්න පස්සේ හෙට එන්න දැන් බෑ මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. එහෙම නැත්නම් මහත්ය රට ගිහිල්ලා තාම එන්න කල් යනවා. පස්සේ ඉන්න සත්‍ය ප්‍රකාශ කරන්න කියලා අපි මග හරින හැටි වප්ප ස්වාමීන් වහන්සේට වෙලා. වප්ප ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ කියනවා පස්සන්තෝ පස්සති පස්සන්තා. අපස්සන්තෝ විපස්සති ඇස් ඇති මිනිස්සයා ඇස් තින දකින්න පස්සති පස්සන්තන් තවත් ඇස් ඇත්තෝ දකිත් අන්ධයෝද දකිත් එයාට පේනවා ඇස් නැත්තෝ දකිත් නපස්සන්තෝ නපස්සන්ති ඇස් නැත්තෝ නොදකිත් ඇස් ඇත්තවත් නොදකිත් පොට්ටයා ලෝකේ දකින්නේ එයාට ඒ නිසා කවුරු හරි ඇස් දෙකෙන් බලලයි මට මේ කියන්නේ කියන එක දන්නේ නැහැ ඉතින් ඒක නිසා ditthිගත වීමේ තියෙන මේ භයානකම බැලුවොත් අපි සත්‍ය ප්‍රකාශ වෙනකොට පුදුමාකාර බයක් ඇති කරගන්න. පුදුමාකාර සැකයක් ඇති කරගන්න. පුදුමාකාර විදිහට ඒක විවේචනයට ලක් කරනවා. දක්කරලි වල අර ලේසිරත් පහසුරත් තියෙන තෘෂ්ණාව, ලේසිරත් පහසුරත් තියෙන ද්වේෂය, ලේසිරත් පහසුරත් තියෙන මේ විචිකිච්ඡාව අනුසව නැත්තම් දිටි අල්ලන හැටි බලපුවාම අර පොඩි ළමයි Tamange කක්කාතක ගා ඉන්නේ පොඩි කාලේ රස්නියටත් එක්ක ගොම්බැණි පොලෝක පොඩි එකෙක් දාපම ඒකම චූ කරලා චච් චච් චච් චච් ගාලා තලන හැටි තියෙන්නේ එනතන් කක්ක අත ගන්න එච්චරම තමයි දැන් එහුන්නම් ගොම්මැටි පොලවල් දකින්න වාසනාව නැහැ දැන් ඉන්නේ කර කක්ක දකින්න වාසනාවක් නැහැ දැන් ඇති කර චූ දකින්න වාසනාවක් නැහැ අපිට මේ හයිය ඇවිල්ලා තියෙන ඉවත ගාව නිසා තමයි දැන් ඒ බබාට කක්ක වෙන්නේ පොට්ටනියක් කියලා තියෙන පිටිපස්සෙන් අනේ මොන විදිහෙන්වත් ඌ කක්ක මොන පාඩද කියලාවත් දන්නේ නැහැ. චූ කරනකොට ප්‍රශ්නයක් එතන ඌව වෙන්න බැරි දේවල් කියලා පොඩි එකා බහු කුසේ ඉන්නේ මාස 9මාර චූ බන්ලක ඇතුලේ. ඒකයි ඌ රත්තරන් පාරේ ඉන්නේ ඇතුළටලා චූ වල ඉන්නේ හින්දා. එළියට එනකොට මල්ල කඩාගෙන තමයි එළියට එන්නේ. සමහරු මල්ල පිටිමත් උපදිනවලු. හැබැයි එළියට ආවට පස්සේ චූග ඇවිච්චාම අම්මටත් අප්පිරියයි, පුතා දුවටත් අප්පුරියයි. ඒ වගේ නෙවෙයි දෘෂ්ටි වලට කියන්න ගියාම ඒ තමන්ගේම කක්ක අත ගගා ඉන්න පොඩි උන් වගේ අපි මේ දන්න ටික අල්ලාගෙන ඉදමීව සත්‍යම් මොගමඤ්ඤං කියලා මෙයමයි සත්‍ය ඉතුරු සියල්ල බොරුයි කියලා මේ අඬහැරි මේ කියාපාන මේ පූචානම බුදු කෙනෙක් නැති ලෝකේ නම් හරි. නමුත් මේ ලෝකේ ඇස්සැත්තු ඉන්නවා. මේ ලෝකේ සරුවජන් වහන්සේලා ඉන්නවා. මේ ලෝකේ තේරෙන අය ඉන්නවා. අන්නේ තේරෙන අය ඉදිරියට බලනකොට අපේ මේ අඳුරේ අපේ මේ මාන්නක්කාරකම අපේ මේ අක්ක වෙන්න හදන හැටි අයියා වෙන්න හදන හැටි ගරු වෙන්න හදන හැටි මුදුන වෙන්න හදන හැටි දකින්නකොට ඉතින් බුදු කෙනෙකුට මොනවා හිතෙනවද? සර්වචන් වහන්සේ ආලාර කාලා මුද්දකරාම පුත්‍රලා ගැනත් කල්පනා කරලා තියෙනවා බණ කියන්නේ. ඒ බණ කියන වෙලාවේදී එක්කෙනෙක් දවස් සුමාන කරලියෙන් අපවත් වෙලා එක්කෙනෙක් දවසකට කලින් අපවත් වෙලා. අපවත් වුණත් හොඳට මතක තියාගන්න මේ තුත්තුම් භවයේ ඕන තැනක ඉන්නවනම් සරුවචාන්සිට යන්න පුළුවන්. ඒගොල්ලෝ ඉපදිලා තියෙන්නේ අරූපී භවයක කන් නැහැ. දකින්න බෑ. ඒ අරූපී භවයට ගිය ගොඩාක් භාවනා කරලා ඊට පස්සේ ගිහිල්ලා හිර වුණානේ සරුවච්චන් වහන්සේට එතෙන් ගිහිලා අනුකම්පා කරන්න බෑ. ඒ කියන්නේ යම් කිසි භාවනා කර කර ඉන්න වෙලාවේ අරමුණු නැති තත්වයට ප්‍රේම කරා නම් අරමුණු නැති තත්වයේ අල්ලගත්තා නම් එතකොට යා රූප භවයට ද්වේෂ කරන නිසා උපදින්න ගිහිලා අරූප භවයක. ඊට පස්සේ ඒ කෙනාට ඒ අරූප භවය බුදු කෙනෙක් ලෝකේ පහළුණා කියලා දැනගන්න විදියක් නැහැ. ශාද්ධර්මයක් අහන විදියක් නැහැ. මොනවාක්වත් කරගන්න විදියක් නැහැ. ඒ නිසා අපි භාවනා කර කර ඇත්තටම ලොකු දෙයක් තමයි මේ ජීවිතේදීම අරමුණු නැති ඒ අරූප தত্ত্ব යන්නේක. නමුත් ඒක ආස කෙරුවොත්, ඒකට බැඳුනොත් ඒ කෙනා මේ ජීවිතේදී වගේම එහා පැත්තට ගියාමත් නැත්නම් මරණය මැත්තේ උනත් උපදින්නේ අරූප තලවල සරුවච්චන් වහන්සේ නමකටත් උදව් කරන්න බෑ. පස්සක මහන්තුට නම් අර වගේ උපක්‍රමයක් කරලා හරි පුළුවන් වුණා මනුස්ස ලෝකේ ඉන්නකොට ඒක නිසා මේ භාවනා කරනකොට කරලා මගදී හම්බෙන දේවල් තියෙනවා අපිට ආලෝකේ පහළ වුණා පහසුකම පහළ වුණා අරමුණු සියුම් වුණා ඔය හැම දෙයක්ම ගිවන් කළ යුතු දේවල් මිසක්කා කූඩාරම් ගන්න තැන් නෙවෙයි තානායම් පොළවල් හදා ගන්න තැන් නෙවෙයි ටැග් ගහන්න ඕන තැන් නෙවෙයි ඒවා ගිවන් කරමින් ගිවන් කරමින් එකක් තව එකකින් පස්සට දාගෙන යන්න දික්ටි තියෙන එකනට බෑ දික්ටි තියෙන එකන ඒ අල්ලගත්ත දේ බදා ගන්න. දික්ටි තියෙන එකන Taman දන්නෙත් නෑ දැන් මේ බදාගෙන ඉන්නේ කක්ක ටිකක් කියලා. එයා හිතන්නේ රත්තරන් කියලා. ඉතී මේක අල්ලගෙන බදාගෙන ඉන්නවා. හරි අමාරුයි බේරගන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි ඔක්කොමලා මේ සංසාරේ ගමනේදී තුන් කකුල් තුනක් තියෙන කනපුවක් වගේ තණ්හාමාන දික්ටි නැත්තම් කනපුව වැටෙනවා. මේක පටල වෙලා තියෙනවනම් ওই තුනම පටලට හොඳට හිටලා තියෙනවා. දන්නා හොඳට හිටලා තියෙනවා. මාන්නේ හොඳට හිටලා තියෙනවා. දිට්ඨිය හොඳට හිටලා තියෙනවා. ඉතින් අපි මේ ස්ථාවරේ ගන්න හදන්නේ තණ්හා මාන දිට්ඨි ස්ථාවරේ. ඒක දන්නවනම් මම මේ යමක් ගහපා දෙන්න හදන්නේ මම මේ කාට හරි ඒකට වැඩිය මේක හොඳයි කියලා පෙන්වන්න හදන්නේ මම විතරයි සත්‍යය දන්නවා ඔක්කොම බොරු කියලා කියන්නේ හැම වෙලාවෙම ඔය වැරදි උපකල්පන තුන ප්‍රපංච ධර්ම තුන මතම ඉන්න ඕනේ. ඉතින් ඒක දකින්න එක තරම්. දැන් මම මේ වැඩ කරන්නේ මෙන්න මෙවැනි තණ්හාවකින්, මෙන්න මෙවැනි දිට්ඨියකින්, මෙන්න මෙවැනි මානෙකින් කියලා දන්නවනම් ඒක දැක ගන්න බෑ ඔය පිරිස නැතුව. කවදාවත් බෑ. ඒක හොඳට මතක තියාගන්න අපි ඒක මේ සමාජ තලයේ එන පිළිඹු හරහා විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. භාවනා කරන්නේ හුදේකලාව තමයි. භාවනා කරන්නේ අපි විවේකීව තමයි. නමුත් මේ ලෝකේ සම්මතියත් එක්ක තමයි දැනගන්න ඕනේ මම මේ ලෝක සම්මතිය මාන්නක්කාරකමටයි මේ කතා කරන්නේ. මම මේ ලෝක සම්මතිය මම දන්නෝ උඹලා දන්නේ කියන ඒ අයියා කමට අක්කා කමට මුදුන කමටයි කතා කරන්නේ. එහෙම නැත්නම් මම මේ වැඩි වාසි ලබා ගන්න එහෙම නැත්නම් තණ්හාමාන දිට්ටි කියන තණ්හාවේ තියෙන ලාභ සත්කාර වඩා ගන්නයි. ඉතින් එහෙම එකක්වත් නැත්තම් තණ්හා නැත්තම් මාන්න නැත්තම් දිට්ටි නැත්තම් අපි කිසිම දෙයකට පෙළඹවන්න බෑ. නිසා සමාජයේ ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙලා බලන්න ඕනේ මම මේ යමක් කරන්න මේ ගැම්ම ගන්නෙ, මේ වේගය ගන්නෙ, මේ තණ්හාවෙන්ද මේ මානෙද මේ දිටියෙන්ද කියලා බැලුවොත් ඉතින් මේ කතාවට උගෝ දෙනෙක් විරුද්ධයි. එහෙමනම් කොහෙද නිර්මාණශීලීත්වයට තනක් බුද්ධ ආගමේ? එහෙමනම් කොහෙද ප්‍රගතිශීලීත්වයට තනක් බුද්ධ ආගමේ? එහෙමනම් කොහොමද ලෝක ඥාණයට එහෙම නැත්නම් ලෞකික ඥාන වලට තනක් කියලා? නෑ එකක්වත් වැරදි නෑ. හැබැයි එකක්වත් අල්ලන්න එපා. ඒ ඔක්කොම ලබන්නේ. ලෞකික ඥාන සියල්ලම ලබන්නේ. හැම නිර්මාණ ශිල්පයක්ම කරන්න. හැම ප්‍රගතියක්ම ලබන්න. හැබැයි එකකින්වත් මේ මමය, මේ මාගේ, මේ මගේ ආත්මය කියාගන්න මේ කෝට් එක අඳින්න එපා. උපාධි කෝට් එක ගත්තට කමන්නේ නෑ. ලෝගෝ දාගත්තට කමන්නේ. ඕක ඇඳගෙන ඉන්න එපා. ඒකේ ෆොටෝ එකට පොඩ්ඩක් අරගෙන ඉල්ල පිටි ගහලා තියෙන. ඒකේ තියෙන ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ඔච්චර මානසික අවුරුදු 3-4ක් කඹරූප එකේ ෆොටෝ එකක් ඇහුවට කමන්නේ නමුත් මේක ඇඳගෙන ඉන්න එපා. ඒකට ඥානানন্দ ස්වාමීන් සඳහන් කරනවා ඒ ශාන්තිය වටින ලස්සන බණ කියන පොත් ලියනවා. අන්තිම පොතේ නම දානේ ඥානানন্দ භික්ෂු කියලා. ඉතින් මේ මහාචාර්යවරු හාමුදුරු කියනවා අයියෝ යා නිකම්ම නිකම් භික්ෂුනේ මේ පොත් කියවන්න බෑ කියනවා. එයාගේ පිටිපස්සට ඉලක්කම් නැහැ MSc PhD මුලට මැදට නැති නිසා නිකම්ම නිකම් භික්ෂුනේ කියවන්න කැමති නැහැ. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තියෙන. අර දිග නංවලක් තියෙනවනම් සීල් එකට දාන්න බැරි තරම් අකුරු තියලා ෆුල් ස්කැප් එක තරම් ලියන්න විස්තර අන්න ලෝකයා සලකනවා. මෙව නැතිව නෙමෙයි මම මේ කියන්නේ තරහ වෙන්න එපා මම මේ කියනකොට හිතන නැති මේ කාට හරි කොනහනවා කොන හැව්වේ නැත්තම් බන ලස්සන නෑ අප්පා එනිසා කාට හරි කෙනෙහෙන්ට කියන්න ඕනේ හැබැයි මට මේ පුද්ගලත් එක තරහක්වත් නෙමෙයි නමුත් මෙව අපි ලෝකේ කොච්චර අපි පුංචි දේවල් විදිහට සලකලා අපේ මෝඩකම මේ විස්තුන් වලින් වහගෙන ජීවත් වෙනවද අපේ තියෙන මේ තණ්හාමාන දිට්ඨි වගේ දේවල් එහෙම නැත්නම් මේ රාගානුසය පටිඝානුසය දිඨානුසය වගේ දේවල් අපි අපි එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා අනික එකිනෙකා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ වුද්ධාපනේන අඤ්ඤමඤ්ඤ වචනේන අපි හෙලි කරගන්න ඕනේ මේ වසංගන යන්න නෙමෙයි මේ දඟලන්නේ. එහෙනම් දැන් හරි කියලා හිතාගෙනත් නෙමෙයි දඟලන්නේ. මීට වඩා ඉදිරියට යන්න ඕනේ. ඒ අනුව බලනකොට හතරවෙනි අනුසේ ධර්ම පෙන්වන්නේ විචිකිච්ඡානුසය. දෙගිඩියා හිත. පිපිලිසර හිත. ඉතින් විචිකිච්ඡා අනුසය රාගානුසය, පටිඝානුසය, ditthානුසය බලනකොට හතරවෙනි එක තමයි සටහන් වෙලා තියෙන්නේ. නමුත් මේ විචිකිච්ඡාව නිසා අද ලෝකේ පුදුමාකාර සැකේ නිසා පුදුමාකාර ආයුධ නිෂ්පාදනයක් කරනවා. රටේ ආර්ථිකයෙන් 140ක් විතර අරසාව පිණිස ගත කරනවා. මොකද අල්ලපු රට ගහයි දන්නේ අපට. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අපිට අනාරක්ෂිත වැඩක් කරයිද නැහැ කියලා නිට්ටර පුදුම සැකයක්. ඒ බුරුම රටේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා මේ බුරුමේ තියෙන මේ උඩරට පාතරට ભેදේ වගේ උඩ ශාන් ප්‍රදේශවල ඉන්න මිනිස්සු හරියට ඌණියන් දාන. රැංගුන් වගේ ඉන්න දවස මිනිස්සු බොහොම ශිෂ්ටාචාරයි. එහෙම නැත්නම් කොළඹ හතේ වගේ කට්ටිය වගේ. එදි ඔය අර දොස්තර කෙනෙක් ශාන් ප්‍රදේශයේ ගෑනු කෙනෙක් කසාද බඳලා කසපිට මිදෙන බොහොම ජයට ජීවත් වෙනවා. දැන් මිනිස්සුන්ට පෙන්වන්න බැරිලු මේ මිනිස්සයා මේ රැංගු මිනිස්සෙක් එහෙම නැත්නම් ශාන් මිනිස්සෙක් මේ දින ජීවත් වෙනවා ජයට පෙන්වන්න බෑ ඒ නිසා වට ඉන්න කට්ටිය කිව්වලු මහත් නැතිලාවේ නෝනට ওই මහත්යාගේ කොඳුයට පෙළ අන්තිර පුංචි වලිගයක් තියෙනවා. මේ දිග පොඩි කැලලක් තියෙනවා. ඔයා නිින්ද ගිය වෙලාවක මේ පොඩ්ඩක් බලන්න වරුදු කියලා. ඔයා අමනුස්සෙක් කියලා. ඊට මහත්තයාට කිව්වලු නෝනා ශාන් ප්‍රදේශයෙන් ඇවිල්ලා තියෙන්නේ ඔබ ඔබ නිින්දෙදී යම් යම් දේවල් කරන්න ඉඩ තියෙනවා පරිස්සමෙන් හිටපන් කියලා. ඉතින් දැන් මුලදි මුලදි මේක කවුරක්වත් පිළිඅරන්නේ නැහැ. නමුත් එක දවසක් නෝනා මහත්තයාට නිින්ද ගිය වෙලාවේ නෝනා ගිහිල්ලා වලිග පොඩ්ඩක් පරීක්ෂා කරලා තියෙනවා. මහත්තයාගේ යට පිහියක් තිබ්බලු ඇඳයට ගත්ත ගමන් ගහපුවම එතනමලු නෝනා. ඊට පස්සේ ඉතින් ඉතින් කවුරක්වත් විශ්වාස කරන්නේ මේ මහත්තයා නෝන මැරුවයි කියලා. මොකද ඒ දන්න බොහොම සුවදෝ මේ දීගේ කාලා තියෙන්නේ. ඊට පස්සේ නමුත් මහත්තයා දන්නවා ටික කාලයක් ගියාට පස්සේ මේ අහල පහල ඉන්න මිනිස්සු මගේ හිතේ විචිකිච්ඡාව පහල කරා. මේ මිනිස්සයා හුණියංකාරෙක් නින්දිදී ඇවිල්ලා යමක් කරන්න ඉඩ තියෙනවායි කියලා. ඒ සැකයේ අන්තිමට ජීවිතාණයට වහනවා පස්සේ මිනිස්සයා මිනිය ගාවට ගිහිල්ලා සෝහන වල්ලපු තැන වහබීල මිනිහත් මැරලා ගියලු. මේ පොඩි විචිකිච්ඡාව නිසා මිනිස්සු කවුරු රැවිලා ඔය නිකන් ආවට ගියාට මොනවා හරි කියනවා. කිව්වට පස්සේ ඒක දිග දිගට දිග දිගට යන්න ගියාට පස්සේ කොහෙ යනවද දන්නේ නැහැ. ඒක නිසා අද ලෝකේ දවසකට රෙජිස්ටර් වෙන විවාහ වලට වැඩිලු දික්ක සාධන අඩු පිළිබඳ ඉල්ලීම්. සංගණනයක් කරලා බැලුවොත් දවසකට රෙජිස්ටර් වෙන විවාහ වලට වැඩිය ඇප්ලිකේෂන් එනවලු දික්ක සාධ වෙන්න. ඒ කියන්නේ ඔය ධර්මතම කාමීත්‍යචාරිවත් නෙවෙයි සැකේ. ඉතින් සැකේට කිසිම පදනමක් අවශ්‍ය නැහැ. මෝඩ මිනිස්සුયો සැක නොකළ යුතු දේ සැක කරනවා. සැක කරන දේ සැක කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමයේ හැටියට ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ඉවර කරලා ඒ කියන්නේ දැන් හොඳටම සීලී තියෙනවා. චිත්ත විසුද්ධියක් තියෙනවා. දිට්ඨි විසුද්ධියත් ඒ කියන්නේ ධ්‍යාන මට්ටමට යනකම් වගේ නිවරණ නැති හිතකුත් තියෙනවා. දෘෂ්ටි වශයෙන් උත් දන්නවා නිවන් දකින එක තමයි කල යුත්තේ කියලා. නමුත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක මාර්ගයේ මේකද මේකද කියන එක අමාර්ගයේ මාර්ගයේ වශයෙන් ගන්නවා මාර්ගයේ අමාර්ගයේ වශයෙන් ගන්නවා. ඒ පිරිසුදුකම එනකන් කරන හරියක් කරන්නේ Tamanට අකුල් එලා ගන්න වැඩම තමයි. අරියාදු වැඩම තමයි. ඉතින් ඒක සුද්ධකරනද මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා කරන්න බැරි ප්‍රධාන වශයෙන් තියෙන්නේ අපේ විචිකිච්ඡාවක් තියෙනවා. කවදාකවත් ගියේ නැති ගමනක් නෙමේ. අලුත් තැනකට යන්න හදනකොට රිවර්ස් ගියර් එකට වැටෙනවා. ඉස්සරහට යනකොටදී පස්සට එනවා. ඉතින් එතෙන්දී කවදාද අපට මෙයයි හරි මාර්ගය කියලා වැටහෙන්නේ එදාට අපි සෝවන් කියලා කියනවා. යම් දවසක තමන් තමන්ගේ භාවනාව විශ්වාසයෙන් කරන දවසක් එනවනේ. වෙන එකක් හොයන්න යන්න බාරක ඕනේ මේක ඕනේ මේකෙන් මට සතිය වැඩෙනවා මේකෙන් මගේ අලුතෙන් උපදින කෙලෙස් අඩු වෙනවා ඒ වගේම ඉපදිලා තියෙන කෙලෙස් මතු වෙනකොට මම දාන්නවා ඒකට හැප්පෙන්නේ නැතුව හිටපන් කිය. ඒතකොට මම දන්නවා මෙහෙම ඉන්නකොට ඉන්නකොට අලුතෙන් විපස්සනා ඥාන වැඩෙනවායි කියලා තමන්ගෙම යම් යම් අත්දැකීම් ටිකක් ඇතුව ගිහිල්ලා අරයාගෙන් මෙයාගෙන් අහන්න නැතුව තමන්ට මේ විචිකිච්ඡාව නැති වුණා නම් එදාට අපි කියනවා අවෙක්කප්පසාදේ පහළ වුණායි කියන. නොසැලෙන සද්ධාව කියලා එකට කියන්නේ. ඉතින් එතෙන්ට එනකන් අපිට කොහොමඩක්වත් කියන්න බෑ. ඒ කියන්නේ පළවෙනි මාර්ග ඥානෙ ලැබෙනකන් කොහොමඩක්වත්ම කියන්න බෑ. අපේ තුර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් නැහැ කියලා. අපිට බුදුරජාණන්සේගේ ධර්ම පිළිබඳව සැකයක් නැහැ කියලා. අපිට සංඝයා පිළිබඳව සැකයක් නැහැ කියලා. අපිට අපේ සීලය පිළිබඳව සැකයක් නැහැ කියලා. අපි පිළිගන්නවා තමයි දෝතිම්ම බුදුහාමුදුර බුදුහාමුදුර තමයි කියලා. නමුත් කොහෙන් හරි තියෙනවා හක්කේ තිබ්බ පොල් කෑල්ලක් වගේ මේක පිළිබඳ සැකයක් තියෙනවා. ධර්මය පිළිබඳ සැකයක් තියෙනවා. සංඝයා පිළිබඳ සැකයක් තියෙනවා. සීල පිළිබඳ සැකයක් තියෙනවා. කවදා හෝ ඒක ඉක්මපු දවසේ එයාට තේරෙන පටන් ගන්න මම දිනුවේ බාහිර දෙයක් නෙවෙයි මයි ළඟ තිබුණ සැකේ දිම දැම්මා. අර මේ දසමහයෝදෙන්ගෙන් එක්කෙනෙක් එයාගේ ශිල්ප දක්වන වෙලාවේ ඒ කඩලතා ගාවට ගිහිල්ලා දල දෙකෙන් අල්ලලා ඇන්නලු බිම. يعني යෝධෙක් ගිහිල්ලා දල දෙකෙන් අල්ලලා ඇතා බිම ඉඳවල. ඒතර ඇතාට හොඳටම තරහා ගියා. ඌ කරපු දේ ඒ වෙලාවේදී දවසේ කාපු පොල් පොල් කෑල්ලක් හක්කේ තියාගෙන කවදා හරි මේක මරනවා කියලා. මේක හක්කේ තියාගත්තේ පොල් කෑල්ල. මේක මම කවදා හරි මරනවා දුර්ලභකමක් දැකපු දවසේ කියලා. අපි විජිතපුර සටන යන වෙලාවේදී ඒ ඇතාගේ ඇඟ උඩට රත් කරපු ඊයම් වැක්කලු. තාගිරි ගාගෙන පස්සට ගියා. පස්සට ගියාට පස්සේ බසවක්කොළමට බස්සලා සීතල කරලා උඩට ගිතෙල් වලින් වහපු ගෝණි දාලා රණබෙර ගැහුවට පස්සේ ඇතා මායන් වෙලා වගේ නැගිටලා ආවලු. අර ආපහු ඇවිල්ලා ගහනකොට අර විතුපුරේ විශාල දොර දොර බාවත් එක්කම ගලවලා ගියා. මිනිස්සුත් ඇවිල්ලා ගහනවලු විශාල ගස් ගහනට දොර උඩ තිබුණ විශාල කුට්ටියක්. ඇතාගේ ඇඟ උඩට වැටෙන්න ඇවිල්ලා තියෙනකොට අර යෝධයා ගිහලා උඩ පැනලා ඒන කුට්ටිය විශාල ගඩොල් කුට්ටියක් එහාට කරනකොට ඇතා දැකලා පොල් කැල්ල බිම දැපන්. අර තිබුණ තරහ අයින් කරලා දැමළු ඒ වගේ අපිත් පොල් කැල්ලක් තියෙනවා හක්කේ. සැකයක් ඇතුව ජීවත් වෙන. ඒ නිසා අපි හරි බයයි දොර ලොක් කරලාද නැද්ද කියලා. රැයට සද්දයක් ආපු ගමන් මේ අත්තම්මද දන්නෙත් නෑ අම්මද දන්නෙත් නෑ ඉතින් පේන බලාපන් අරේ ඵලයන් මේ ඵලයන් දිගටම සැකේ ජීවත් වෙන්නේ කියන්නෙත් නෑ තමාර වෙලාවට ඉතින් මේ සැකේ නැති කරන්නද එකම සරණ ධර්මේ විතරයි කියලා කවුරුත් හිතන්නේ කවුරු හිතන කොහොම කරත් ওই කරන අතරමැද කතරගමට ගිහිල්ලා පූජාවක් තිබ්බනම් මේක අඩු වෙන්න ඉඩ තියෙනවා කේන්දරේ මේ වෙලාවේ බැලුවා නම් නස්සත්‍රේ කොහොමද කියලා මේක පිළිබඳව ඉඩ තියෙනවා පරණ කර්ම දෝෂ තියෙනවද කියලා බැලුවනම් හොඳයි කියලා අපි අර අර අතරමැදම নানা ප්‍රකාර විකාර කරන මේ බෞද්ධ ආදීහා බලනකොට මුන්දලාගේ සැකේ ප්‍රමාණි තේරෙනවා. අනික් ආගම් වල උවිත හපං. මේ බුද්ධ ආගම විතරක් නෙවෙයි අනික් ආගම් වල ඊට හපං. මොකද ඒකේ කොමඩක් අසරුවත් යන වංශේ නමක් නැහැ නේ. ඒක ඉතින් පටන් ගන්න තරම ਸਰබලධාරී දෙවියන් වහන්සේනේ මේ බෞද්ධයා කරන මේ වැඩ දිහා බලනකොට අද බෞද්ධයා ලංකාවේ බෞද්ධයා මහායානද තේරවාද කියලා අල්ලන්න බැරි තරම් මහායානෙ නතු වෙලා ඉවරයි. පූජාවල් වලටයි පින්කම් වලටයි මේ යන ගමනේදී මොනවද අපි ඉතුරු දෙවෙනි પરම්පරාවට ඉතුරු කරන්නේ? තන්නේ කර සැකයෙන් කරන ගමනක් යන්නේ. ඇත්ත. සෝවන් වෙනකන් ඒ සැකේ අපි මෙහෙවනවා. නමුත් මේක ගැළවෙන තැනකට දෙන්නේ අපි ගැටේ තද වෙන තැනකට යන්නේ කියලා බලාගන්න කොහොමද අපි මේ ධර්මයේ පිහිට කරගන්නේ. එහෙම නැත්නම් අපි මේ කරන සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව කොහොමද පිහිට කරගන්නේ කිව්වොත් ඒවා හැම එකක්ම එක එක තැන් තැන් වල සරුවචාන්සි දේශනා කරලා තියෙනවා. කාගෙන්වත් පේන බලන්න යන්න එපා. ඔබ මේ කරන වැඩපිළිවෙලෙදී මෙන්න මේ මේ දේවල් සිද්ධ වෙනවා. යම් තැනකදී නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් යම් තැනකදී Tamange වීතික්කම කෙලෙස් අයින් වුණා නම් එන සීල ශික්ෂාට බැස්සා නම් නැත්නම් සතුම් මෙරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ අයින් වෙලා බොරු කේලම් හිස්සචන පරිසචන අයින් වුණා නම් එයාට හතරාකාරයක බයක් නැති වෙනවා අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ගති බය කියලා. අර සතුටක් ඇති වෙනවා මම සතුන් මරමින් හිට මිනිස්සයා බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් දැන් මරන්නේ නැහැ. මම හොරකම් කරපු විට එක නම් කරවම් කරන්නේ නැහැ. යම් යම් ආකාරුණේ කාමීත්‍යාචාර කරපෙන් කරන්නේ නැහැ. බොරු කේලම් හිසචන පරිසෝචන නැත්තම් යා කවදාකවත් Tamanට Taman කාලකන්‍යා කියන්නේ නැතිලු. එහෙම නැති හැම කෙනාම නිකටල්ලි තියන කොච්චරක්වත් අයියෝ සංසාරේ අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා. මේ තමන්ට තියෙන द्वේෂය මේක පේනවා අත්තිකිලමතාන යෝගයේ වශයෙන්. ඉතින් අසුභ භාවනට හරිය කැමැති. මරණානුසතියට හරිය කැමැති. මොකද මේ තමන්ට තියෙන අනුකම්පාවක් නැතිකම. මම මේ මේ භාවනා ක්‍රමවලට දොස් කියනවා කියන එක නෙවෙයි. මේ දීලා තිබ්බහම මේසේ බෙදා ගන්නෙම අසුභ භාවනා විතරයි. බෙදා ගන්නෙම මරණානුස්සති භාවනා විතරයි. මොකද හේතුව තමයි පිළිබඳව බයක් තියෙනවා. කවදා හරි සීල ශික්ෂාව ආවනම් තමන් දන්නවනේ මේ සීලය රකින්නේ රට්ටු රවට්ටන්නවක්වත් මිනිස්සුන් කියලා සාදු කියව ගන්නත් නෙවෙයි මේ සර්වඥාන්සේ කියව සීල මේ පරාමාස සීලයක් නෙවෙයි සීලබ්බත පරාමාස නෙවෙයි මේ සම්මා සීලය. ඒකේ හොරකම් කරන්නේ නැත්නම් කාමචයන තමන්ට පරානුවාද බයක් එන්නේ නැහැ. කවුරුත් මට බැන්නයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්න මම එදා දුස්සීලයි. අද සීල අද සීලයි තියෙන්නේ. දා කරපු වැරදි වලට බණී. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නෑ. මම දුස්සීලකම අතාරිනවා. ගේ දණ්ඩ බයක් එන්නේත් නැහැ. හිතේ විලංගු වැටෙන්න වෙයි, පොලිසියට යන්න වෙයි, රිමන්ඩ් එකට යන්න වෙයි කියලා බයක් නැහැ. ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං කරපු වැරද්දක් නේ කියලා තියෙන මං පහුගිය දවස්වල ගියා මේ වැලිකඩ හිර ගෙදරට. මං වැරද්දක් කළා නෙවෙයිනේ ගියේ. ඉතින් මම මේ ළඟදිත් ඇහුවා තවන්ත යන්න නැද හිර ගෙදර වැඩසටහන කියලා මං ගොනේ මම වැරද්දක් කළා නෑ නේ. ඉතින් මම හිරේ යන්න ඕන කමක් නෑ නේ කියලා. මම ගිහිල්ලා එනවා මට ප්‍රශ්නයක් නෑ. අනිත් ගියාට පස්සේ තමයි දැක්කේ ඕගොල්ලන්ට වැඩිය හරිම වාසනාවන්ත පිරිසක් හිරගේ ඇතුලේ ඉන්නේ ඔක්කොම අංග සම්පූර්ණ මිනිස්සු ලෙඩ කාර්යෝ විතේකක්කම් කාර්යෝ බඩේ කවුරක්වත් නැහැ. ඉන්න ඔක්කොම අංග සම්පූර්ණ හොඳම ශ්‍රමාවදා වෙන්නේ හිරේ. ඒකට බයක් වෙන්නේ නැහැ. දැන් අපිට බය හිතෙන මේ හිරේ වැටේ ඊ පොලිසියට අල්ලන්න යයි අරම ගියාට පස්සේ මොන බයක්වත් නැහැ. මං කියන්නේ එහෙම කරන්න එපා පොලිසියට යන්න එපා. එහෙම නෙවෙයි. වණ්ඩේ ඒ වගේම දුක්ගති බයක් එන්නේ මං අපායට යයි කියලා බයක් එන්නේ නැහැ මොකද දන්නවා මං හිටියේ අපායනේ අත්තු මනකොට හොරකම් කරන හිටියේ අපාය දැන් ඉන්නේ මේකේ කියලා ඕක දන්නේ නැතුවනේ අපි ඔක්කොගෙම අහන්නේ මේ මගේ සීලේ අංග සම්පූර්ණද මගේ සීලේ හරි පාරද වැරදි පාරද කියලා මේ බොහොම ජයට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තිනවනේ සීලයට ගියා නම් ඔය හතරාකාර බයක් නැහැ ඒකට කියනවා අබ්බය කියලා සතෙකුට අබේ දීලා තමයි අපි අබේ ලබන්නේ. සත්තු මරලා අපිට අබේ ලබන්න බෑනේ. හොරකම් කරන්න තියෙන වස්තුව හොරකම් නොකර සිටීම වස්තුීමයට අබේ දීලා තමයි අපි අබේ ලබන්නේ. කාම වස්තුීමයට කාම වස්තු හොරකම් වැඩියට පාවිච්චි නොකිරීමෙන් වත්හිමියට අබේ දෙනවා. බුරුවෙන් කේරීමෙන් ඉස්සචන පරිසෝධයෙන් කවදාකවත් කාටවත් අපි බයක් දෙන්නේ නැත්තම් ආපිට අබේ ලැබෙනවා. ඕක සමාජික වශයෙන් බැලුවොත් ජන විඥානයේ වශයෙන් බැලුවොත් ඕක තමයි නිවන කියන්නේ. සමාජයක යම් තැනක බය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඉස්සර කියනවා ලංකාවේ මේ හොඳ තරුණ කාන්තාවක් අතේ නිල්මැණිකක් අරගෙන දෙවුන්දර තුළුවේ ඉඳලා පේදුරු තුරුටනකන් තනියම යන්න පුළුවන්ලු කවදාකවත් කායිමත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ලංකාව ගැන දීලා තියෙන නම්බු එච්චරයි. බය වෙන්න දෙයක් නැහැ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ජනාධිපති කෙනෙකුට පාරේ බහලා යන්න බෑ. ගිය ගමන් වෙඩි තිබ්බා. ඔක්කොටම කාටක්වත් බය නැහැ. බුදුමාකාර බයකින් ජීවත් වෙන්නේ. පහුගිය දවස්වල තිබුණු දෙමළ යුද්ධයේ දවස නම් ඉතින් අපි ඔයිටත් වැඩිය බයයි හිටියා. හැම කෙනාම බය ජීවත් වෙන්නේ සීලවන්තයාට බයක් වෙන්න දෙයක් නැහැ. බේබේ ඊනටින ධම්මාලෝක හාමුදුරුවෝ මේ කෑගල්ලේ පැත්තේ ගියාලු මැලේරියා මර්ධන වැඩකට. ගියාට පස්සේ කන්දක් උඩින් ඉන්නලු මිනිස්සෙක් හරිම තරයි. එවන කිසිම ප්‍රජා වැඩකට එන්නේ නැතුළු. යන්නෙත් නැතුළු මිනිස්සු හම්බෙන්න. ඊට පස්සේ මේ ආමුදු ඉඳගත්ත ඕන එකක් වෙච්චවයි කියලා කවුරුත් අන්න ගන්න ගියාලු. යනකොට මිනිහා ගේ ඉස්සර අතුක ගහිනවල ගිහිල්ලා හාමුදුරුවෝ හිටගත්තලු මිනිහ ගණන් ගත්තේ නැතුළු හාමුදුරුවෝයි. හිටගත්තලු කී ඉදලේ හැප්පෙන තරමට. ඊට පස්සේ හාමුදුරුවෝ මොකද නේ අපි මේ මේ මැලේරියා මර්ධන ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒව රජුන්ගේ වැඩ. තමුන්නාන්සලා පන්සලට වෙලා ඉන්නවා කිව්වා. නෑ මමත් පොඩි රාජකුමාරයෙක් තමයි කිව්වා. බැලුවල මේ බල්ලිවල හා යන් කියලා ගේ ඇතුළට ගියා. ගියාට පස්සේ කිව්වලු මේ උපාසක මහත්තයාට කතා කරන්න කවුරුත් ඉන්නේ හරි සරයි. ඒ වුණාට මට හිතුණා ඊළඟ කතා කරන්න කියලා මේ මේ ගමේ ඉන්න ඒ කාලෙද කියන්නේ. කියලා හොඳටම බැන්නා. ඊට පස්සේ කිව්වලු අපි ආවේ මේකටයි. මැලේරියා ව්‍යාපාරයක් අපි කරනවා මර්ධන ව්‍යාපාරයක් මේ සහයෝගය දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ උන්ට පන්තිල් ලකින්න කියන්නේ. පන්තිල් ලකින එකෙකුටවත් මැලේරියා එන්නේ නැහැ. මුංගේ තියෙන මේ සීලින තිසහොක වෙන්නේ. මට බය වෙන්න දෙයක් නැහැ. මං කවදාකවත් සතෙක් මරන්නේ නැහැ. කියලා හාමුදුරුවෝ කියනවා එකලු කිව්වේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ දීටි ගහන්නයි මැලතියෙන් ගහිල්ලක් ඕනේ නැහැ. සිල් රකින්න කිව්වා. මේ සැරේ සුනාමි වෙලාවේ මොකද වුනේ? 55000ක් මැරුණා. මැරිච්චිලා සර්වාගමික පූජාවේදී තම්බි මිනිස්සු මොකද්ද කිව්වේ? පන්සිල් පැතරක් කනන් ඔය වැඩේ වෙන්නේ නැහැ කිව්වා. අපේ හාමුදුරු නෙවෙයි මේ වචනේ කිව්වේ. පන්සිල් පද රකින්න සමාජයට කවදාවත් මුකුත් වෙන්නේ නැහැ කියලා. අපි කොච්චරක් ඕක අමතක කරලා පොලිසිය ඉල්ලනවා අපි දැන්. හමුදාව ඉල්ලනවා අපි දැන්. අරහරසාව ඉල්ලනවා අපි දැන්. මේ අරසාව ඉල්ලනවා අපි දැන් ආර්ථික අරසාව ඉල්ලනවා දේශපාලන අරසාව ඉන්නවා මේ Tamanට රකින්න තියෙන තීලි රකින්න නැතුව අපි කියනවා අපේ අරසාවට රජේ හමුදා ඉල්ලනවා ඉතින් මේක අත්දකින්න පුළුවන් දෙයක් නේ ජීවිතයක් ඇතුළත අපිට පුළුවන් ද සීලේ වහගෙන සීලේ වසාගෙන සිල්වත් එක්ක තෙන් පිණි ඉඳලා බය නැතුව එළියට අපි ඊට පස්සේ කරමු සමාජ ශික්ෂාව සමාධි ශික්ෂාවේ යම් දවසක කවුරු හරි තේරුම් ගත්තා නම් මේ වර්තමාන මොහොතේ හිත පවත්නකොට එක දිගට හිත චිත්තක්ෂණ කීපයක් පවත්නකොට ඔය කියන නීවරණ නැති වෙනවා. ඒක ආයේ මේ වසංගන්න දෙයක් නැහැ නේ විචිකිච්ඡා කරන දෙයක් නැහැ නේ. කවදා හරි තේරෙනවා මේ චිත්තක්ෂණේ වර්තමානයේ පවතින දිගටම මේ නීවරණ නැති වෙනවා. ඒව අචක්කු කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ පඤ්ඤා නිරෝධකෝ දුබ්බලීකරණෝ පඤ්ඤා දුබ්බලීකරණෝ මේ ඇහ වහන නිවනෙන් අයින් කරන ප්‍රඥාව නැති කරන මේ නීවරණත් එක්ක ජීවත් වෙනකොට ඔය හොදලා ගන්න කක්කාවක් නැහැ නේකේ. එච්චර ලස්සන මේ නීවරණ නැති කරලා තියෙන ක්‍රමයක් බුදුහාමුදුරු දේශනා කළා ති දවසේ චිත්තක්ෂණ කීයද අපි තමන්ගේ ශරීරයත් එක්ක ජීවත් වෙන්නේ. චිත්තක්ෂණ කීයද අපි මූල කර්මත්තාන ටික ජීවත්. ඉතින් ගිහියෝ ඇවිල්ලා භාවනා කරලා අහනවා ස්වාමීන් වහන්සේ දවසට පැය කීයක් භාවනා කරන්න ඕනද කියලා. මං කියනවා පැය 24කොත් හමාරක් කරන්න කියලා. පුළුවන් නම්. ඒ කියන්නේ කොච්චරක් කක් අත ගන්න ඕනේ කියලා නියහන්නේ. කොච්චරක් අපි කක් අත ගන්නද? පැයකට කක් අත ගන්න නැතුව පැයක් ඉඳලා 23ක් කක් අත ගාපුවාම හරියද? මේ තරම් බොහෝම ලස්සනට මේ නීවරණ අයින් කිරීමේ ක්‍රමයක් පහසු නිසා කියනවා නෙවෙයි මම. ක්‍රමයක් දීලා තියෙද්දී ඒ වෙනුවට මොන විකාරද කරන්න කියලා බලන්න. ඒ විකාරය අයින් වෙච්ච ගමන් ආකාරය මොකද්ද? නීවරණ නැති හිතක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔක වවපන්. ඕක වැඩි කරපන්. ඕක දියුණු කරපන්. ඉතින් කාට හරි හිතන්න නීවරණ නැති හිතක් ඇති කරගන්න ක්‍රමේ අහු උනායි කියලා තප්පර දෙකකට හරි ගවන්න විනිවරණ. ඊට පස්සේ යා කියන යුතුයකන් නිසා, වගකීම් නිසා, අර දේ නිසා, මේ දේ නිසා කරන්න බෑයි කියලා. මොන්න තරම් පෙර පිං කර නැති බවක්ද පේන්නේ කියලා බලන්න. Tamanda මේ පාර හම්බු වෙලා එහෙම නැත්නම් මේ නීවරණ අයින් කරන ක්‍රමයේ හම්බ වෙලා තියෙද්දි අපි කියනවා අර කාරණාව නිසා බෑ මේ කාරණාව නිසා බෑ කියලා අපි කීයක් කරුණු ඉදිරිපත් කරනවාද භාවනා කරන්නේ නැති වෙන්න භාවනා කරන්න බෑ කියන්නේ ඉතින් මේකනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි නිදහස් කරනු පෙන්නලා දෙන්නේ මේක විචිකිච්ඡාව මේ ක්‍රම දෙකෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙකෙන් අයින් කරනවා නම් එතකොට යන්නේ විචිකිච්ඡා පරිඋත්ථාන මට්ටම. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ විචිකිච්ඡා මට්ටම අයින් කළත් යට තව තියෙනවා විචිකිච්ඡා අනුසය කියලා එකක්. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ නේ මේ අනිත් දෙකෙන් සුද්ධ කරගන්න බැත්නම් අපිට මේ සීලය රැකී යුත්තක් කියන එක පිළිබඳව අපි තාම හිතනවා නම් පන්සිල් ඇටගෙන අටසිල් කට්ටියගේ ආසි ලබන්න පුළුවන් කියලා. අටසිල්ල සමාදන් වෙලා දසසිල්ලයේ සාමල වාසි ලබන්න පුළුවන් කියලා. දසසිල් සමාදන් වෙලා උපසම්පදා කෙනෙක්ගේ වාසි ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒ උගුරට රා බේත් බණ්ඩ ගත්තොත් එකක් ඉතුරු වෙනවා පොල් කෑල්ල හක්කේ. හැමදම තැකෙන් ජීවත් වෙන්නේ. එයා ඉතින් ඒ ඒ බොරුව වහන්න දවස පුරාම නානා විදියෙන් කායික වාචික මානසික පටලැවිලි කරනවා. ඉතින් මේකෙන් කවුරුත් රැවටෙන්නේ නැහැ. රැවටෙනවා අබුද්ධෝත්පාද කාලවල. බුද්ධෝත්පාද කාලවල ඇස්සැත්තෝ ඉන්නවා. බුද්ධෝත්පාද කාලවල පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති ඇස්සති කෙනා ඇස් ඇති කෙනාක් දකිනවා ඇස් නැති කෙනාක් දකිනවා. අපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ජන පස්සති අබුද්ධෝත්පාද වල කාටවත් ඇස් නැහැ. ඒක නිසා කවුද අවබෝධ කරපු එකනා නැති එකනා කියලා පොට්ටේකට කොහොමඩක් අපේ නැහැ. ඒ නිසා අවශ්‍ය නම් සීල ශික්ෂාව හරහා සමාධි ශික්ෂාව හරහා පරිඋත් ทาน මට්ටමට කෙලස් නැති වුණා නම් මට කියන්න පුළුවන් කාබු බත දිරවයි එළඹ පැදුරේ නින්දයයි. එච්චරයි වෙන මොකක්වත් හම්බෙන්නේ නැහැ බුද්ධ ශාසනය කියලා. උයාගත්ත බත කන්න පුළුවන් බඩේ දැවිලි අනම්මනම් මොකක්වත් එන්නේ නැහැ. එලාගත්ත වැදුරේ බුදියනවා. අද මොකද වෙලා තියෙන්නේ බෑ. කී දෙනකොට මොන තරම් මේ බඩ දැවිලිද? බුරුමෙට ගියාලු ඒ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා රිට්‍රීට් එක කරනකොට ඒක සයිඩෝ කියලා තියෙනවා. මේ සතිපට්ඨාන කියන්නේ හිත යා කන්ඩිෂන් කිරිලක්. හිත ඊට පස්සේ පස්සබ්බරයට සංසුම් බවට සීතල බවට පත් වෙනවා. ඒ නිසා මම මේ ආවේ බුරුමේ ඉඳලා මෙහෙට ආවේ මේ හිත යා කන්ඩිෂන් ගන්න කියලා දෙන්නේ කියලා. ඉතින් ඉතින් නෝනා කෙනෙක් අතෝසක් කියනවා ස්වාංශ මේ කාමරෙත් නම් යා කන්ඩිෂන් කරලා තිනකොට බඩේ දැවිල්ල නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනවා කියලා. ඉතින් යන ගමන් වාහනේ එළවෙන මහත්තයාට ට්‍රාන්ස්ලේටර් හරහා සයිඩෝ කිව්වලු අනේ බලන්න අර මිනිසයා මේ භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානෙට එයා කන්ඩිෂන් කරලා තිබුණත් ඒ මනුස්සයාගේ බඩේ දැවිල්ලක් තියෙනවනේ ඉතින් ඒ මනුස්සයාට මොන වගේ දෙයක්ද අනේ මට කියලා හිතනවා අර මනුස්සයා ඩ්‍රයිවර් බැලුවලු සයිඩෝ දිහා බැලුවලු සයිඩෝ හිතනවා මේ මනුස්සයාට විතරයි කියලා මුළු ඔක්කොම අපි ඇමරිකාවේ ඉන්නේ එහෙම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් බඩේ දැවිල්ල ඉන්නේ හැබැයි සුපර් මාකට් එකට ගියාම කෑම ඕනි තරම් තියෙනවා හැම ගෙදරම එයා කන්ඩිෂන් කරලා. හැම වාහනයක්ම එයා කන්ඩිෂන් කරලා. හැබැයි මුන් ඉන්නේ ජීවත් වෙන්නේ පිසාච ප්‍රේතයෝ වගේ. සයිඩෝ කියනවල එක පාරට මට මතක් වුණාලු බුදුරජාණන්සේ කියපු පිසාච ප්‍රේතයෝ. කොච්චර කෑවත් බඩ දෙවිලි ඉවර වෙන්නේ කොච්චර පිටින් සීතල කරත් නිවෙන්නේ ඉතින් කොහෙද සතිපට්ඨාන එයා කන්ඩිෂන් කරilla. එහෙව් ලෝකෙකට මේ ආර්ථික දියුණුව කියලා මේ යන්න හදන්නේ. සිංගප්පූරුවක් හදන්න හදනවා මේකේ පළවෙනි ලෝකේ රටක් බවටපත් කරන්න හදනවා ඒ වගේ තියෙන මොකද්ද බඩේ දෙවිල්ල දවසකට ටොන් කොච්චරක් දෝ ගාණක් ඒ මිනිස්සු මේ බඩ බඩේ දෙවිල්ල නිසා බෙහෙත් බොනවා බඩේ ලියන්න බෙහෙත් බොනවා මේ මානසික අසහන වලට බෙහෙත් බොනවා 140ක් දැනටමත් මානසික අසහන හැබැයි දිනුන අතින් බැලුවොත් නම් ඒක පුද්ගල ආදායමයි දලදාසික නිෂ්පාදනයයි ඉහළම මට්ටමක විචිකිච්ඡාව නම් ඒ තරමටම ඉහළ නැගලා තියෙනවා. අපි මේ ඉන්න ලෝකේ අපි කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් තම්බන කාලා පැදුරකට වැටලා බුදිය ගත්තට පස්සේ අර ලෙඩ තියෙන දකින්නකොට අම්මෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතන්න අහන්න හිතෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අපිට දීපු අපේ අම්මලා තාත්තලා දීපු අපේ මුත්තම්මලා අපිට ඉතුරු කරපු මේ පොළවේ ජීවත් වෙන ගතිය. අර වගේ උඩින් යන ගතිය නෙවෙයි. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් ඒ විදිහට සීල ශික්ෂාව අඩු ගන්න. සීල ශික්ෂාව අඩු ගන්න. Taman මේ සමාදන් රකින්න සිල්පද ටික කියවන්න. කියවලා බලන්න මේ ටික රකින්නවද කියලා. බැරි නම් ඔක පැත්තක දාන්න. මොකටදයි මේ කරේ තියන්න නටන්නේ? ඊට පස්සේ සමාධි ශික්ෂාව බලන්න මම ඊයේ පරියන්කේ ඉන්නවට වැඩිය අද එක හුස්මක් වැඩිපුර ගන්න පුළුවන්ද කියලා. සිහිය ඊයේ සක්මන් කරනවට වැඩිය එක පියවරක් වැඩිපුර තියන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් ඉතින් හොඳටම විශ්වාසයි. අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් ඉදිරියට යනවා කියලා. ඒ වුණත් ඉස්සරහට යනකොට තියෙනවා මේ අනුසය. ඒකට කියනවා දිඨානුසය, අවිචිකිච්ඡානුසය කිය. ඒක ඔය දෙකෙන් වගේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න මේ පුංචි නාතඩුවක් ඕනේ. ඔය බුල්ඩෝසරකින් අයින් කරන්න බෑ, තවලෙන් අයින් කරන්නත් බෑ. කන් හැන්දක් වගේ එකකින් තමයි අයින් කරන්න වෙන්නේ. හැබැයි ඒක තියනකම් මේ අයින් කරපු ඕනම එකක් නැවත වෙන්න පුළුවන්. පසුබිම හම්බ වෙච්ච ගමන් ඒ විචිකිච්ඡානුසය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා සර්වචනාංශේ විතර දැන් තව එකම කෙනයි මේ ගැන කතා කරලා තියෙන්නේ ලෝකේ සර්වචනාංශේ විතරයි. සර්වචනාංශේ ඒකට අරගෙන තියෙන ප්‍රයත්න එහෙම නැත්නම් ඒ සඳහා අපිට මේක මේ ඉන්ජෙක්ෂන් එකක් වගේ අපිට දෙන හැටි බලනකොට පුදුම හිතෙනවා මේ පවතින භාෂාවේ මේ තනං අඩුපාඩු තියෙන්නේ. කිසිම වචනයක් අර්ථයක් දී ගන්න බැරි පොට්ට වෙච්ච අන්ධ භාෂාවකින් බුදුරජාණන්සේ මේ ගැඹුරු ධර්මය මේ ඔලොමොල භාෂාවකින් එහෙම නැත්නම් මේ පෘථග්ජන භාෂාවකින් ආර්ය පණිවිඩයක් දෙන හැටි. චරවචනසේ තමන් වහන්සේකම ගමේ එතන් කිඹුල්ලත්පුරේ ඉන්නකොට දවල් දාහනේ බලඳලා ජංගා විහෙරණ ගිය වෙලාවේ එතෙන් ඇවිල්ලා තියෙනවා දණ්ඩපාණි කියලා බ්‍රාහ්මණෙක්. ඒ මනුස්සයා හැම වෙලාවෙම හැරමිටියක් අරගෙන ආවේ නිසා දණ්ඩපාණි කියලා කියනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කිං වාදී මහා සමනෝ කිමක් කායි. ඔබ වහන්සේ මොනවැනි වාදයක්? මොන වගේ සාසනයක් බණක්ද කියන්නේ? ඔබ වහන්සේ මිනිසුන්ට මොනවද කියන්නේ කියලා. මොනවා කිව්වත් මිනිසු කරන්නේ ගැටෙන එකනේ. යම් දෙයක් බුදුරජාන්සේ ඉදිරිපත් කරා නම් ඉදිරිපත් කරපු ගමන් ඒ බමුණ එනවා පැටෙන බුදුරජාන්සේ දෙනවා අතේ පොල් තෙල් ගාගත්ත උත්තරයක්. මදුබින්දික සූත්‍රයේ බුදුන්සේ සඳහන් කරලා තියෙනවා යථාවාදී කෝ ආවුසෝ තදේව කී ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය මේ බුදුන්සේ කියනවා මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්ත්ව วิ ශේ අල්ලලා සදේව මනුස්සාය දෙවියන් සහිත මිනිසුන් කියන්නේ රටේ රජ්ජුරුවොත් මනුස්සය සහිත මේ ප්‍රජාවේ න කේනචි ලෝකේ විග්ගය තිත්තති යම් හේකින් කවුරුත් එක වාද කරන්නේ නැත්නම් වාදයකට පැටලෙන්නේ නැති දිග්ගය කියලා කියන්නේ වාදෙට එහෙම නැත්නම් එකතෙක කියනවා කියලා තියෙන්නේ. උරුට්ටුව යම් විදියකට කරනකොට නකේනචි ලෝකේ පිග්ගය තිටති. මේ ලෝකයා එක එක මත මතාන්තර දානවා. ඒ මොනවා තිබ්බත් න විග්ගය තිටති යථාචපන කාමේ විසංයුත්තං විරන්තං තම් බ්‍රාහ්මණ අකතං කති. ඒක ටික කියන්නේ නැහැ. කවුරු රැවිල කියනවා ඔබ බල්ලයිය. ඉතින් මහා මේ කවුද බල්ලයි කියලා කවුරු හරි බනිනවනම් අචාන්චා කියන පස්සෙල්ල බලන්න වලිගයක් තියෙනවනම් ඇත්ත තමයිලු. ඉතින් ඌ කියන එක නැත්තම් මොකටද ගණන් ගන්න කියලා. තෝ බල්ලයි කියලා බලනකොට බයිනකොට ඌට නෑ අකෝ මම බල්ලෙක් නෙමෙයි අපේ අම්මා මිනිස්සෙක් කියන්න ඕනේ නෑ බලන්න පිටිපස්ස ඇල්ල වලිගේ තියෙනවනම් බල්ලා. කවුරු කිව්වම්මකෝ. සකතංග තීභාවේ තියෙන Tamanට සැකනන්නේ. දැන් වාඩි වෙලා ඉනකොට රිදෙනවා කියන මං කොහොම පොඩ්ඩක් වලිගය සදාලා ආයේ වාඩි වෙන්න. වලිගුර ඉන්න ගත්තාම රිදෙනවනේ. වලිගය සදාලා වාඩි වෙන්න ඉවරයි. මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද සපසේ වාඩි වෙන්නේ කියලා. ඌක කවුරු කියලා දෙන්නේ දැක්ක පොට්ටරයක් අම්මචා වාඩි වියංගෝ. ඒක බුදුහාමුදුරන්ගෙන් අහන. සාංශේ මේ බද්ද පරියන්කෙන් ඉන්නද? අර්ධ පරියන්කෙන් ඉන්නද? සුඛහතනේ බුදුන් කියන්නේ පහසුවට වාඩිවියන් කියන. ඉතින් රිලෙවෙක් වලිගෙ උඩ වාඩිලා ඌ කිව්වොත් එහෙම උඩ කියන්නේ නැගිටලා වලිගෙ ගසා දාලා ආයේ වාඩිවියන් මොකද වලිගෙ උඩ වාඩිවිච්චාම රිදෙනවා. ඉතින් මෙව්වට නෙමෙයි අපි බුදුහාමුදුරෝ කන්සල් කරන්න හදන්නේ. කොහොමද වාඩි වෙන්නේ? නිසා අකතං කතේ කවුරු මොන જાතියෙන් වාදන ගණ්ඩාවත් මම කවදාකවත් පටලවින වාදයක් කියන්නේ නැහැ. අකතං කතේ චින්න කුක්කුච්චෝ මේ මිනිස්සයා මම මේ අහන දේෙන් කිසිම සැකයක් ඇති කරන්න මට ඕනකමක් නැහැ. නෝටි ඊට පොස්ට් දෙකට ඉස්සෙල්ලා මං හිටියේ සැකයක් නැතුව මේ මම චාම්බුණයි කියලා මොකටද මේ කුකුසක් ඇති කරගන්නේ. ඉතින් ආවේ නැති ගාන්න කටයුතු කරන. චින්න කුක්කුච්චෝ අක්තං කති චින්න කුක්කුච්චෝ බව බවයි විතරාගේ සංඥා නානුසෙන්ති. මේ මිනිස්සයා පැමීම නිසා ඇතිවෙච්ච සිද්ධියෙන් මගේ හිතේ මතක සටහන සංකාවක්වත් නොවේවා. කැලයක් කරා හුළඟක් ගියා වගේ මිනිස්සු ආවා කියන්න ඕන දේ කිව්වා මම හැසිරෙන්නේ අම්මාකාරද කිසිම සුවඳ මතකයක් හෝ නරක මතකයක් නැති විදිහට සංඥාව අනුසේ වශයෙන්වත් නැති වෙන විදිහට එහෙමම සිද්ධිය වුණා සිද්ධියෙන් ඉවරයි ඒවං වාදී අහම් ආවුසෝ ඒවං ඒවං අක්ඛයි මං අන්න එහෙම වාදකේ ඉන්නේ මයිලකට කවුරු ඇවිල්ලා මොන જાතිය මාව පටලව ගන්න හැදුවත් ඒ සිද්ධි ඉවර වෙච්ච ගමන් කපුරු පිච්චෝ වගේ කිවර වෙන්න ඕන. ඉතින් මේක බුදුජානනාංශයේ කියනකොට ඒ සංඝයා වහන්සේලාට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. අපි ළඟට මොනව ළඟින් ආවත් කොක්කනේ. වෙච්ච දේ මොකක් හරි සුව මතකයක් තියාගන්න හදනවනේ. ඉතින් ඒ ඒ පොදියනේ මරණයට පස්සේ ඊගාවාත්මෙට ගෙනියන්නේ. දවසේ රෑ බුදිය ගන්න යනකොට හිතේ තියාගෙන යන මේ කුණු පන්දලේන හෙට උදේ පාන්දර මායේ කරේ තියාගන්නේ. ඉතින් මේ වෙච්ච සිද්ධියේදී මොනවාක්වත් හිතේ මතකයක් නැත්තම් අපි දැන් ගිහලා බෙහෙත් බොනවා. මේ ඩිමෙන්ෂියා වෙන්න ඇති. මේ මොලේ නරක් වෙලා වෙන්න ඇති. මේ මතක තියුණොත් තමයි හොඳ මතක තබා ගැනීමට මේ ඔක්කොම කරන්නේ බුදුදහමේ කියනවා මම සංඥා නානුසෙන්ති සංඥා අනුසයක්වත් නැති වෙන විදිහට මම කටයුතු කරනවා කවුරු ඇවිල්ලා මයි ළඟට මොන වාදෙද කියලා ඇහුවත් මම දෙන උත්තරේ ඔච්චරයි විගත කතං කති විගත විචිකිච්ඡෝ සංඥා නානුසෙන්දි කියලා. ඉතින් මේක ඇත්තටම ඉතින් අර ඉහළ පන්තිමේ යුනිවර්සිටි මට්ටමේ උත්තරයක් නිසා එතනබුදු සංඝයාට තේරෙන්නේ නැහැ. සංඝයාට තේරෙන්නේ නැහැ. සංඝයාට තේරෙන ඉස්සෙල්ලා ජවනිකාවක් තියෙනවා. මේ මිනිස්සයා දැන් දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා නල් රැලි නගලා දිව එළියට දාලා කරලා ගියාලු යන්න. එතකොට තේරෙනවා මිනිහට කලෙ මුණින්නවල තේදි උඩින් වක් කරලා තියෙන කියලා. දැන් සරුවචනාන්දර දෙන්නා මේ මිනිස්සයා ආවේ පටලවා ගන්න පටලවන්න බෑ. දැන් මයි පැත්තේ කොක්ක තිබුණොත් නේ පැටලෙන්නේ. එහෙන් ඇවිල්ලා කොක්ක දැමඩ ඔතේ මයි ළඟ තියෙන කෙලින්ගි කැටයක් නේ පැටලෙන්නේ නෑනේ. ඉතින් බුදුරජාණන්සේ දන්නා මේ මිනිස්සයා ආපු කාරණා විශ්ත උනේ නෑ. හැබැයි බුදුරජාණන්සේ ගාගත්තේ නෑ. ඊට පස්සේ මේ කතාව සංඝයාට ඇවිල්ලා මතක් කරනවා. මහණේ ඊයේ මම මෙහෙම යනකොට මෙන්න මේ මිනිස්සෙක් ඇවිල්ලා කතා කරේ මම සමයින් ඔබ කුමන වාදයක් සහිත කුමන දෙයක් ප්‍රකාශ කරන්නද කියලා මම දීපු උත්තරේ මෙච්චරයි. ඒ මිනිසයා ගියාට පස්සේ මගේ හිතේ සලකුණක්වත් ඉතුරු නොවන විදිහට යම්මා කාට කටයුතු කළද මම ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් මේ මිනිසයාට හිතෙන්නේ කවදාවත් උත්තරයක් දුන්නයි කියලා. මේ මිනිසයා හිතෙන්නේ මේ කර ඇරියයි කියලා. ඉතින් බුදුරජාණන් අපටත් කියන්නේ සංඝයාටත් කියන්නේ මොනවාවත් ඔළුවේ තියාගෙන ඉන්න එපා. තියෙන හැම දෙයක්ම සංඥාවේ අඩු ගානේ අනුසේවක් තියෙනවා. මේ මතකයේ රැඳෙන ගතිය මතකේ හැටි ඒක මම කියා ගන්න ඕනේ නෑ අනුසේවක් තියෙනවා නම් උන්දර කතාකවත් එලාගත්ත පැතිරි බුදියන්න හම්බෙන්නේ. උයාගත්ත බත කන්න හම්බ වෙන්නේ නෑ. නමුත් අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? මේ කම්පියුටර් එකේ memory capacity එක වැඩි කරපු එකනේ hard disk එකක් දම දම ලොකු capacity එකක් තියාගන්න හදන එකනේ. ඉතින් මොකද වෙන්නේ? මේ ඇතුළත නයි මල්ල වගේ අරතරතුරුයි මේතරතුරුයි දිග්ගටම පටලැවෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි සාමාන්‍ය මේ සම්මත ලෝකේ. නමුත් ਸਰවඥාන්ස අපිට ක්‍රමයක් කියලා දෙනවා. සංඥා අනුසේවත් නැති වෙන විදි ක්‍රමයක් ඉන්නලා දෙනවා. ඊට පස්සේ සංඝයා දැන් බුදුජානනාංශයෙන් අහනවා ස්වාමීන් වහන්සේ ওই කියන කාරණා දෙමළේ අපිට තේරෙන්නේ නැහැ කියලා වහුවෙන්ද බුදුරජාණන් සවිලා සංඝයාට මේක කියනකොට ඉතින් සාධාරණයිනේ දැන් මට පේනවනේ මේ මූණ ටිකක් බැලුවදී අපිට තේරෙන්නේ නැහනේ. මේ සංඝයා වහන්සේන ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් විස්තර කළ දෙන්න කියලා. දැන් බුදුරජාණන්සේ ඒකට දෙන දැන් මේ මේ යමනිකාවේ දෙවෙනි එක යතෝ නිදානම් පුරිසම්ප පංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තචේ න අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං මහන්නේ උඹලට යමක් නිසා හිත දොඩමළු වෙන්න පටන් ගත්තොත් වෙච්ච සිද්ධියක් නිසා හිත දොඩමළු වෙන්න පටන් ගන්නවා හිත ඇතුළත කතාව පටන් අර ගන්නවානේ එහෙම නැත්නම් වැල්වට අරන් හිතේ තියාගන්නවානේ අන්නේ වැල්වට අරන් අභිනන්දනය කරන්නත් එපා අභිවදනය කරන්නත් එපා ඒවට රිංග ගන්නත් එපා න අභිවදිතබ්බං න අභිනන්දිතබ්බං න අජ්ජෝසේතබ්බං වෙච්ච දේ දෝංකාර නගිනවනේ හිතේ. වෙච්ච සිද්ධිය හොඳ හෝ නරක හෝ හිතේ රැව්පිලි රැව් දෙනවනේ. ඒවට කියනවා ප්‍රපංච කරනවායි කියලා. නැත්තම් වාග් බහුල්‍ය කියලා කියනවා. එහෙම නැත්තම් වැල්වට අර කතන්දර ගොතනයි කියලා එකක් තියෙනවනේ. ඒක ඕනම කෙනෙකුට වෙනවා. අන්නේ වැල්වට අරන් අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න කාටවත් කියන්න යන්න එපා. කියපු ගමන් මේක වැඩි වෙනවා. න අජ්ජෝසේ තබ්බා ඒකට බැහැ ගන්න එපා. යම් කිසි කෙනෙකුට වෙච්ච දේ වුණා. ඒකේ ගන්ධස්තර, ඒකේ ඒකේ රැව්පිලි රැව්, ඒකේ කිංකිණි නාදේ හිතට ආවත් ඒක පිළිබඳව න අභිවදිතබ්බං න අභිනන්දිතබ්බං න අජ්ජෝසේ තබ්බං මොකද අභිවදි අභිවදන අභිනන්දන අජ්ජෝසේ කියලා කියන්නේ තණ්හා මාන දිටි තුනට නම. විච්චි දේ වමාරා කණ්ඩේපා. හරක් කරන්නේ මොකද්ද කියලා දන්නවනේ. හරක් දවස් 30ෙම කනවා. කක කක ඉඳලා මේ වෙනකොට ගහක් මුලට ගිහිල්ලා අර පමාරලා ආයේ මේක හපනවා. ඒකට කියනවා රොමන්ටික කියලා. රොමන්ටික අහුවෙච්චලා කාගෙන කාගෙන යනවා. කාගෙන ගිහලා බොක්කේ තියෙන ගොඩස් කාලේ ඊට අරගෙන ඔය හප හපයි ඉන්නවා. ඒ නිසා බුලත්තර කණායට එහෙම හරියට ඒ වගේ විහිළු කරනවා. අපේ හප හපයි ඉන්නවා. අපිත් තියෙන්නේ අපේ හප හපයි ඉන්න එක තමයි. අපි ලස්සන රූපයක් දැක්කන ඒ දැකපු රූපේ මතකය අපි නැවතත් අභිනන්දනය කරනවා. ඊට පස්සේ තව කෙනෙකුට කියනවා මචං දැක්කේ නැද්ද මෙන්න මේකයි මෙහෙමනේ එහෙමනේ මේමනේ කියලා ඒක කාටරි කියන්න හදනවා. ඒ කියන්නේ අභිවදනය. ඊට පස්සේ ඒකේ බැසගෙන ජීවත් වෙනවා. අනේ අනික් අය හරි මෝඩයි. පෞකාරයෝ මම විතරයි මේ ලස්සන රූපේ දැක්කේ. කියලා ඒ දැකපු රූපේට මේ මා දැක මා දුටු මල කියලා මා දැකපු රූපේ කියලා ඒකට බැස ගන්නවා. සද්දයක් ඇහුණත් ගඳක් ඇහුණත් රසපත ඔක්කොම ඒකම නැවත නැවත වමාරා කෑමේ පුරුද්ද. මනුස්ස ජීවිතේ තියෙන එක. බුදුචානන්සේ කියනවා මං එක පිටු දකින්න ක්‍රමයක් තමයි ප්‍රතිපදාවේදී පෙන්නන්නේ. මේ කියන්නේ සීල ශික්ෂාවෙන් එන එකක් නෙවෙයි. මේ කියන්නේ සමාධි ශික්ෂාවකුත් නෙවෙයි. මේක ප්‍රඥා ශික්ෂාව. යම් කිසි කෙනෙක් මොනම ක්‍රමයකට හරියි වර්තමාන මොහොතේ දැන් උපදින කෙලෙස් නොයුපදනා තාලෙට වර්තමාන මොහොතේම හිත පවත්තලා අනුප්පන්නානම් පාපකාරණං අකුසලානම් ධම්මාණං නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති වර්තමාන මොහොත ක්ෂණ සම්පත්තිය වශයෙන් දන්න දහං ගැටයක් දාලා තමන් ඉන්නේ ඉරියව්වේ නැත්නම් ආස්වාස් ප්‍රසආසේ නැත්නම් වම දකුණේ පවත්තනවා එතකොට යාට තේරෙනවා නම් මේ වෙලාව ඇතුළත අලුතෙන් අකුසල් වෙන්නේ නමුත් අර පරණ මතකේ එන වෙලාවල් එනවනේ. වෙච්ච සිද්ධියක දැන් හිත පිහිස්ටෙච්ච ගමන් රුවන්වැලි සෑයගේ කතාවක් ඔන්න මතක් වෙලා එනවා. එතෙන් කවුරු හරි කුණු හරපෙන් බැනපු එකක් මතක් වෙලා එනවා. මතක් වෙච්චහම මේක මොකුත් නැහැ. රබාන රත් කරලා ගත්තට පස්සේ රුවල් දාලා ගහනවා වගේ අරක දඩබඩ දඩබඩ ගාගෙන ඉන්න පටන් අර ගන්නවා. අර පිරිසුදු වෙච්ච හිතේ අර වෙච්ච මතක ඒක මේ මේ දැන් මේ ප්‍රകൃතිය වෙන එකක් නෙවෙයි. හැබැයි ඒක වෙනකොට ප්‍රകൃතිය වෙන වෙලාවටත් වැඩිය සජීවීව පේනවා. අන්න ඒක අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මේක එන්නේ අහේතුකෝ නෙවෙයි. පරණ වෙච්ච එකක මතකේ. මේක ගැන කතා කරන්න එපා. මේක අභිනන්දනය කරන්න එපා. මේක අජෝසනයක මේකට බැස ගන්න එපා. ඒ වෙනුවට උඹේ කර්මස්ථානේ තියෙනවනේ. Taman පුළුවන් තරම් ඉක්මනට දැනගත්තොත් මේ පරණ කතාවක් මේ හැත් බැඳි බැදී හැත් බැඳි බැදී යනවා. මං ඒ වෙනුවට මෙත පුත්‍රජානන්සේ දීපු මේ වර්තමාන මොහොතට හිත ගන්න පුළුවන් කියන එක දන්නවනම් ඒක නා නෝප්පන්නානම් පාවකාරං අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන අලුතෙන් පව් ඇති කරගන්නෙත් නැහැ. පෙර කළ පව් නිසා මතුවෙන මේ පෙන බුබුලු මේ මතුවලා එන ගන්ධස්තර හොඳ නරක දෙකම අබිරමණය කරන්නෙත් නැහැ. මේ දෙවෙනි කොටස ඒ කියන්නේ දැනට තමන්ගේ චිත්ත ප්‍රවෘත්තියේ පහළ වෙන්න ඉඩ තියෙන වෙච්ච දේක සුවඳ මතකයේ හෝ ගන්ධස්තරයි. එනකොට ඒ වෙනුවේ ක්‍රියාත්මක කරන්නට පුරුදු කරන ලද කර්මස්ථානයක් නැත්නම් හිත අනිවාර්යයෙන්ම අරක දිගේ කකා කකා යනවා. අරක දිගේ ඇද ඇද යනවා. ඉතින් කෙනෙක් දන්නවනම් මම ඉන්නේ දැන් අභිවන්දනයේ අභි අභිනන්දනයේ අභිවදනයේ අජෝසනේ කියලා ඒ කෙනාට තියෙන හරි ඒකට කරන්න දෙන්න දැන් ඔබට වර්තමාන අරමුණ තියෙනවානේ. ඒකට බුදුරජාණන් කියන්නේ අශෝකං විරජං ඛේමං. ශෝක නොකරන තැනක් තියෙනවානේ මෙතන. විරජං කියන්නේ රජස් නැති තැනක් තියෙනවානේ මෙතන. ඛේමේ කියලා කියන්නේ ക്ഷേම භූමියක් තියෙනවා. ඒකාන්තාරේ ඉන්නේ. වඩන ලද කර්මස්ථානේ තියෙනවා. කරුණා කරලා ඒ වඩලනද කර්මස්ථානයේ එන්න මේකට කිසිම බාධාවක් කවමදාකවත් මනුස්සයට නැහැ. මයි ළඟ තියෙන නරක දෙයක පරණ මතකේ කකා ඇවිදින ගතියක් ඒක අකුසලයක් නැත්නම් පරණ අකුසලයක කිංකිණාදයක් කියලා තමයි නැවත ඉන්න අරමුණට ගන්න පුළුවන්කම තමයි අපේ මානව අයිතිවාසිකම කියන්නේ. Taman කලින් වඩලලාද අරමුණට ওই ඕනේ කුණු හරපේක ඉඳලා වර්තමානට ගන්න පුළුවන්. ඒ තමන්ගේ වර්තමාන අරමුණට ගැනීමට කියනවා හිත ගෝචර අජ්‍යත්ත භූමියට ගැනීම කියලා. හිත tire අගෝචර භූමියක, බාහිර වස්තුවක. මේ පරණ වෙච්ච එක පරණ මතකයක්. එහෙම නැත්නම් සුවඳ මතකයක් හෝ ගඳ මතකයක්. ඒකේ හිතට ඇවිල්ලා වද දෙන එක ඒකේ ස්වභාවය. ඒ මත් දෙද්දී ඒක දිගේ වවාගෙන කණ්ඩ එපා. ඒක දිගේ කාටවත් කියන්න යන්නත් එපා. මේක අහලා උත්තර දෙන්න කෙනෙක් මේ භවයේ නැහැ. ඒක මම කියා ගන්නත් එපා. ඒ විනෝට තමන් වඩන ලද කර්මස්ථානේ ගන්නවනම් බුදුසෙනාංශේ සඳහන් කරන රාහුල පුංචි කුමාරයාට පුංචි හාමුදුරන්ට රාහුල මේක මැත්තේයි මේ මේ විදිහට ගඳ ගහන දේවල් නැවත මතකෙට එන දේවල් නොකරන හොඳ පාඩමක්. ඒව නැවත නැවත එනකොට තමන් වර්තමානට හිත ගන්න දන්නවනම් මම දැන් දන්නවා මම ඉන්නේ පරණ මතක කියලා. දැන් වෙච්ච දෙයක සද්දයක් අහපු එකක් හෝ රූපයක් දැකපු එකක් හෝ ගඳක් රසක් පහසක් විඳපු එකක් වර්තමානයේ ඍජු දකින අත්දැකීම ඉක්මවාගෙන අර දේ එනවනම් ඒ ඒ වහයලාගෙන එනේ පරණ ප්‍රපංච සංඥා සංඛා කියනව වෙනුවට වර්තමානයේ හිත තියන්න පුළුවන් නම් එයාට මම දැන් ඉන්නේ පරණ වෙච්චි අත්තරද්දක නැත්නම් මගේ අතිවිශේෂ දක්ෂකමක කියලා ඒක සිහි කරන්න පුළුවන් ගතියක් එනවා කියලා. සරති. මම ඉන්නේ පරණ දෙයක පරණ පිලුණු බතක් කකායිම ඉන්නේ. වෙච්ච කුණු හරපෙක ගන්ධසාර මතකෙක ඉන්නේ කියලා ඒක සරති කියලා. හැබැයි එතකොටම මේ සාරිපුත්‍ර සාංශකේ බණහපු නැති කෙනෙක් නම් බුදුහාමරගේ බණහපු නැති කෙනෙකුට පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් මේ යාන්ත්‍රණය දැනගන්න බෑ. ඒ නිසා ඒක විවරති එලි කරලා කියන්න කියනවා. මම මේ අරමුණක ඉඳ givisගෙන සිල් අරගෙන හිටියාත් මගේ හිත තියෙන පරණ කුණු කන්දලේක. ඒක විවෘත කරලා කියන්න කියනවා. මම ආනාපානි කරගෙන ඉන්නවා. මට සද්දයක් ඇහුණා. සද්දේ නන්දාමාලනි. යෝ මගේ හිත ගියා නන්දාමාලිගේ සින්දුවකට. ඒක කර්මස්ථාන වාර්තාවට වසංගම් නැතුව කියන්න පුළුවන් නම් ওই නන්දාමාලිගේ සින්දුව දෙමලෙකුට ඇහුණට ප්‍රශ්නයක් නැහැ. දැන් සුදුහමතුරු භාවනා කරදී නන්දාමාලි සිද්ධියට ප්‍රශ්නයක් නැහැ. අපිට තමයි නන්දාමාලි නන්දාමාලි වෙන්නේ. ඒ මොකද අපි අපේ සංඥානුසේ නිසා මේක කියා ගන්න පුළුවන් මේ ඇයිච සද්දේ මේ නන්දාමාලිගෙම. නැත්නම් මාලි පොන්සේකයි. නැත්තම් ගාමිණිය පොන් දෙක, මාළිය පොන් දෙක, ජෝ අවේ වික්‍රම පරන්නන් ටිකක් මගේ ඔළුවේ තියෙන. ඒව මම ඉතින් ඔය කියෝන. ඒ මේ මේ පොඩි මෑනියුරු එහෙම දන්නෙත් නැහැ. කෙසේ නමුත් අපිට ඒක නැවත මතක එන්න අපේම සංඥානුසයනේ අපි ඔය ඒ සද්දෙට සම්බන්ධ කරන්නේ. ඒක කමටහන් ලියනකොට තේරෙනවනේ මේ ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා මේක. ඇද්දගෙන නාන්නේ කියලා. ගන්තබා බිස්නස් යන්නේ කියලා මේ තමන් කළ යුතු වැඩේ කර්මස්ථාන වෙඩිල්ල තියේදී ඒ වුණත් ඒක හෙලි කරන එක. බුදුන් සඳහන් කරනවා සරති විවරති හොඳට දිගාන. උත්හානි කරෝති මතු කළ දක්වන්නේ කියනවා මගේ හිත නික්ලේශී අරමුණ තියෙද්දි මේ කුණු කන්දල් වල දුවන හැටි. අව නැවතත් ඒ වාක්‍යය කියනවා මෙච්චර ලස්සන නික්ලේශී අරමුණක් තියෙද්දි මේ ප්‍රපංච વિશેයි වෙච්ච කුණු කන්දලයක් විශේෂ දුවන හැටි හොත්තට හෙලි කරලා කියන්නේ. මොකද බුද්ධෝත්පාද කාලෙක අපි අපි යෝගාවචරය. අපි හෙලි කරන්න ගිය ගමන් ඒකේ අංග සම්පූර්ණ වෙන්නේ දේශේතිය කාට හරි ගිහිල්ලා කියන්න ඕනේ. නැත්නම් කමඨාන සුද්ධ කරනකොට කියන්න ඕනේ මම හිතියේ නම් ආනාපානෙ ඉන්න. ඔය හිත ගියේ මේ සින්දුවට. නැත්නම් මේ සුවඳ මතකෙට නැත්නම් මේ ගන්ධස්තරෙට කියලා එක හෙලි කරපු ගමන් බුදුමේ පඬිස් වහන්සේ කියනවා හෙලි කරපු ගමන් ඒ සිද්ධ විචි සියලුම අකුසල් අහෝසි වෙනවා කියලා. හරි විදිහට මගේ හිත මෙහෙකෙ තිබ්බේ ඊට පස්සේ නරක තැනට ගියා නරක තැන අබිරමණය කරා මම ඒක මතක් කරා මම මේක හෙලි කරා මම මේක ලැජ්ජා වුණේ නැහැ මෙන්න මෙහෙම කියනවායි කියලා දේශනා කරපු ගම අකුසල් අහෝසි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විචිකිච්ඡා අනුසය නෙවෙයි රාග අනුසය, දෝස අනුසය, මෝහ අනුසය විචිකිච්ඡා මොන්නම අනුසයකටවත් ඉන්න බෑ. Tamange වෙච්ච වැරද්දට පාපෝච්චාරණය කරපු ගම. ඒකට බුදුරජාණන් කියන්නේ ආයති සංවරය කියන. මත්තේ මේ වැරද්ද නොකිරීම පිණිස සිල්වතෙක් ඉදිරියට කියලා ප්‍රකාශ කරනවා. මත්තේ මේ වැරද්ද නොකිරීම පිණිස සිල්ලතෙක් ගාඩ කියලා ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම එකක් තිබුණා මම ඇතින් වුණා මගේ හිත වෙන්න මේ වගේ දෙයක් මම මේ අබිරමණය කරනවා අභිවදනය කරනවා අභිජෝසනේ නෙවෙයි සිල්ලතෙක් ගාඩ කියලා ප්‍රකාශ කරනවා පාපොච්චාරණයක් කරන ඕකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බුදු දනන්ස ළඟට ගිහිල්ලා මයි ළඟ කිසි වැරද්දක් නැහැ මම සුදු පාටයි මම සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා පෙන්නන්න හැදුවට ඒ සාන්ත දාන්තකමක් නැහැ පුළුවන් නම් බුදු කෙනෙක් ඉස්සරහා තමන්ගේ තියෙන වැරදි ටික හෙලි කරන්න පුළුවන් නම් තමන්ට තියෙන මේ විචිකිච්ඡා වාගේ කිසිම පදනමක් නැතුව මතුවෙන මේ අනුසය ධර්ම පවා හෙලි කිරීමේ ක්‍රමය හරහා මේකට සතුප්පාද කියන වචනත් බුදුහාමර මතක් කරනවා ගිලිහිච්ච සතිය ගිලිහිච්ච වෙලාවේදී ගිලිහිච්ච බව දැනගෙන නැවත ඇවිල්ලා අරමුණේ පිහිටනවා. ප්‍රධානම දේ තමයි මගේ සතිය ගිලුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් මේක හෙලි කරන්න වෙන්නේ ඒ නිසා සාරිපුත්තු සාංශය මතක් කරනවා අපට පමාදේ න කම්පතිටි සති බලං. Tamange හිත ප්‍රමාදේ වැටුණට අප්‍රමාදේ ඉන්න දඟලන වෙලාවේ ප්‍රමාදේ වෙන්නට කම්ප වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. එතකොට අපිට පාපොච්චාරණය කරන්න බෑ. පාප එහෙම නොකර පාපොච්චාරණය කරන්න පුළුවන් නම් ඒක කියනවා සාමාන්‍ය සතිය නෙවෙයි බලවත් සතියක් කියලා. අපේ වෙලා තියෙන වැරද්දක් වෙච්චාම වසංගන. ඒ වසංගන්න ගියොත් අපි සංසාරයක් හදනවා. හෙට උදේ නැගිටින්න වෙන්නේ toy වැරද්දෙම තමයි. ඒ නිසා වෙච්ච වැරද්ද වැරද්දක් වශයෙන් හෝ වෙච්ච දෙයක් වශයෙන් වාර්තා කිරීම හරහා මහා පුදුමාකාර හෙලිකිරීමක් වෙනවා සරුවචනාසේ සම්පූර්ණ දේශනාව උන්වහන්සේ මතක් කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මහණි තථාගත දේශිත ධර්මයට අනුව හෙලි කෙරුවොත් බබලනවා වැහුවොත් කුණු වෙනවා හෙලි කෙරුවොත් බබලනවා වැහුවොත් කුණු වෙනවා ඒක ඔය අපි ඉස්කෝලේ යන කාලේ තුනේ පන්තියේ විතර පොතක තිබුණා පන්තියේ ටීචර් එකතු වෙච්ච වෙලාවේ ටීචර් අහනවා ලෝකේ තියෙන ප්‍රධානම ලාභම ප්‍රසිද්ධම විස බීජ නාශනය මොකද්ද කියන්නේ. ඒක දැන් කට්ටියව නම් කියන්නේ ඩෙටෝල් කියාවි, ඇල්කොහොල් කියාවි. අත උස්සනවා ඒක ළමයි කත උස්සලා කියනවා සූර්යාලෝකය කියලා. ඊට පස්සේ ටීචර් කියනවා ලෝකේ තියෙන හොඳම විස බීජ නාශනය තමයි සූර්යාලෝකය. ඕනම විස බීජ සූර්යාලෝකයට හෙලි කෙරුවොත් ඒකේ විස බීජ නාශන ගතිය නැති වෙනවා. ඔය කොම්පෝස්ට් හදනවා කියලා කියන්නේ රීසයික්ලින් කරනවා කියන්නේ ඔච්චරයි. අපේ ජීන අසුචි වුණත් මූත්‍රා වුණත් ගෙයි දෙර කුණු ජරාව වුණත් මොන කුණ වුණත් අවුවට දාන්න දාපු ගමන් ඒකේ ගෘතෝපජීවී බැක්ටීරියා ඇර සියලුම රෝගකාරක බැක්ටීරියා මැරලා යනවා. ඒක අපිට තියෙන විශාල ලාභයක්. ලංකාවට තියෙන විශාල ලාභයක් අපි ළඟ ඇති වෙන්න ඒ ගෙයි කුමුල්ලේ කුණු තියෙනවා. මේ ටික ඔක්කොම කොම්පෝස් කරගත්තා නම් හොඳම පොහොර වෙනවා. මෙන්න මේ වගේ තමයි සතිය ආලෝකයට තමන්ගේ වැරදි ටික හෙලි කෙරුවා නම් ඒකේ තියෙන සියලුම විසු බීජ නැසිනවා. වසංගිල්ලෙන් හරි හෝ මම සද්ධාවන්ත කෙනෙක් කියලා හිතලා ඕ මට ළඟ වීරිය තියෙනවා කියනට වඩා මේ හෙලි කිරීම පමණයි විචිකිච්ඡාව නැති කරණ තියෙන ක්‍රමේ. ඒකට අපි මේ සහෝදරයෝ කියලා කියන්නේ. අපි සබ්‍රක්‍මචාරින් මහන්සලා කියලා කියන්නේ අපිට. අපිට කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියලා අපිට. එකට Brahmacharya වසන කට්ටිය. අපි එක එක අම්මලාගේ දරුවෝ. අපිට ප්‍රශ්න නැහැ. අපි මෙතෙන්ට එකතුනේ ඒකට නෙවෙයි. අපි මෙතන එකතුනේ වැරදි වසංගගෙන ජීවත් වෙන්න නෙවෙයි. හම්බ හොඳ දෙපෙන්ලා දෙනවා. මේක තමයි මූල කර්මස්ථානයේ හැකිතාක් මූල කර්මස්ථානයේ ඉන්නේ. ඒ වුණාට අර පරණ වෙච්ච දේවල් වල ගන්ධස්තර සුවඳ මතක නැවත පැමිණෙන එක සරුවච්චන් වහන්සේටත් වෙලා තියෙනවා. සරුවච්චන් වහන්සේත් විවේක ස්ථානයේ ගත කරනකොට එක දවසක් මතක් වුණාලු මේ දුප්පත් මිනිසුන්ගෙන් පවා රජවරු ආදායම් බදු එකතු කරනවා. ඉතින් දුපෝසත් මිනිසුන් නම් කමන්නේ. අර මිනිසයා හම්බ කරගත්තදී දරුවට කිරි ටික දී ගන්න බැරුව ආදායම් බදු ගන්නවා මේ රජ්ජුරෝ ධාර්මික වෙනවනම් යමක්කම තියෙන මිනිසුන් ගන්න ඕනේ. කියනකොටම එක්කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් කියනවලු ඕක තමයි මං කිව්වේ ගී ගිය අතරින් නැතුව හිටියනම් එම මෙලහට සාක්‍ය රජ දන්නපතේ රජ වෙන්න තිබුණානේ. දැන් උනත් පමක් නැහැ යනවනම් මං එන්නම් කියවලු මස්දාහ නැමැති වෙලා. බලනකොට මාරයා. අපි වැරදි වැඩක් කරන්න යනකොට කන ගාව මස්සිනා. පට්ට ගාලා ඇවිල්ලා උදව් කරට. ඒතකොට බුදුරජාණන් දැහැලා බැලුවා කවුද මේ? මන්ට ඔපිනියන් දෙන්න බලනකොට පාපී මාරයා. එතකොට බුදුරජාණන්සේ එතකොටම කියලා තමයි තව පාපී මාර කියනකොට මාට සහලවල පැත්තකට වෙලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරණත් එහෙම දෙයක් වුණා නම් භාවනා කරනකොට ගී ගිය අතර ලැබිලා දැන් මේ බුදු වෙච්ච සරුවච්චන් වහන්සේටත් අපිට මොන මොන අදහස් එන්නේ ඉඳී තියෙනවා. එනකොටම මාරය ඇවිල්ලා අපිට කොච්චර සපෝට් කරනවද? ආන එක දැනගෙන අපිට පුළුවන් ද මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට යන්න. අපිට පුළුවන් දේ වෙලාවේ මම ආනාපානට යනවා කියන්නේ ඔච්චරයි. එතින් ගියා නම් අර ආපු කතන්දරේ කොතාගෙන ආපු වැල්වටාරම එතනම නතර අද වැල්වටාරන් නැත්තම් කොහොමද මේ ටෙලිෆෝන් කම්පැනි දුවන්නේ? අද ගෑනු ළමයි යනකොට බෙල්ල නමාගෙන යන නිසා ඉස්සරහට එන ගෑනු ළමයින්ගේ බෙල්ල නැමිලා හිටියේ කියලා කියන පරිණාමය. ඒක කොයි වෙලාවෙත් මෙහෙම කරගෙන ඉන්නේ. වැල් වටාරන් උවිතරමනේ. මොකද ඕක නැති කාලේ අපි අත්තම්මල මුතුලා ඉන්න කාලේ කිසිම ප්‍රශ්නයක් ලෝකෙ තිබුණ නැහනේ. දැන් ෆෝන් කරලා කරලා කරලා ඉවරකුත් නැහැ. මොකද හර පද්ධතියක් තියෙනවනේ ඔච්චර කතා කරන දෙයක් නැහැ. ඉතින් අපි කරන්නේ අර වමාරා කණ එක තමයි. වෙච්ච දේ ආයෙත් උගෙත් ඇඟේ ටිකක් ගන්නවා මුගෙත් ඇඟේ ටිකක් ගන්නවා ආයෙ කක්ක ටිකක් අරගන්නවා. අනාගාමි වෙනවට වැඩිය අනාගන්න එක තමයි තියෙන්නේ. මේ මොකක්වත් නිසා නෙවෙයි අපිට තියෙන සැකේ. අපිට මේ විචිකිච්ඡා අනුසයක් තියෙනවා. විචිකිච්ඡා අනුසය නැති වෙන්න නම් සංඥා අනුසය නැති වෙන්න ඕන. සංඥා අනුසය කියලා කියන්නේ අපි මේ මතකයේ රඳවගෙන තියෙන මේ රාමුට්ටියක තියෙන මණ්ඩි වගේ ඒකට වැටෙන වැටෙන දේ පැහැෙනවා. ඒ නිසා උත්සාහ කරන්න ඒක නැති කරන්න බෑ. කොහොමඩක්වත් නැති කරන්න බෑ. නමුත් ඒකට පොහොර දාන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. ඒ වෙනුවට තමන්ගේ සරල වර්තමාන මොහොතට ඉරියව්වට අරමුණට හිත දාන්න පුළුවන් නම් මොන්න තරම් කෙටි ක්‍රමයක්ද අපට තියෙන්නේ ඇති වෙලා තියෙන කෙලෙස් වලින් අයින් කළ වර්තමාන මොහොත නැවත ගෝචරච්ඡත් භූමිය පිටා. ඉතින් ඒක මතක් කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට මේ තමන් කරගෙන ගිය හොයාගත් අඩුම කැඩම වලින් මේ තියෙන සියලු පුතේ පොතේ දැනුමේ සුතම ඥානේ මේක වටහාගෙන මේ වැල් වටාරම් ගොතන කතාව පැත්ත කර කරලා මේ සරල සතිය පිහිටවීම සති මාත්‍රයේ එහෙම නැත්නම් සතුප්පාදේ පිහිටවා ගැනීමට ඒ හරහා විචිකිච්ඡානුසය දුරුවන් කරන්න පුරුදයක් බව පුළුවන් දෙයක් බවට දැන ගැනීමට අද දවසේ ධර්මදේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා